නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්‍තේ භික්ඛවේ අංගේහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ ඛතමේ සත්ත දුද්දදං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුය්‍යමස්ස ආවිකරෝති ගුය්‍යං අස්ස පරිගුය්‍යති ආපදාසු න ජහති කීනේන නාති මඤ්ඤති ඉමේහි කෝ භික්ඛවේ සත්තේ යංගේ සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ චාරිත්‍රාක් වශයෙන් අද අද රාත්‍රියේ සූත්‍රක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවක් කරනවා ඒක බොහෝ විටක අපි දිනදා කරන භාවනා කටයුතු වලටත් ඒ වගේම ආගමනුකූල කටයුතු වලටත් ගැළපෙන සූත්‍රයක් තමයි ඉදිරිපත් කරගත්තේ අදත් මේ සඳහා ඉදිරිපත් කරගත්තේ නම වශයෙන් කියනවා නම් අංගුත්තර නිකායේ සප්තක නිපාතේ සඳහන් වෙන මිත්‍ත සූත්‍රය මිත්‍ත සූත්‍ර කියන එකයි මිත්‍ත සූත්‍රය කියලා කියන්න පුළුවන් මේ සූත්‍රයයි මේ හා සමානම තවත් සූත්‍රයක් තියෙනවා ඒ දෙක ඉතාමත්ම සමාන්තර ගතියක් පේනවා ඒක පෙන්වනවා මේ කල්යාණ මිත්‍රෙක් සතු වේතු ගුණ ඒකනම් ඒ මීට කලින් දවස් අපි ඒක සාකච්ඡා කරන්න යෙදුනා කල්‍යාණ මිත්‍යෙක් සතු පියෝච කර භාවනීයෝ ආදි වශයෙන් ඒ ගාතාව සමහරට දැන් හොඳට කටපාඩම් කරගෙන සංඛ්‍යා වාසනාට වන්දනා කරනකොටත් කියනවා මෙවැනි ගුණ ඇති ස්වාමීන් වහන්සේලාට අපේ වන්දනාව වේවායි කියලා. ඉච්චරම මේ අද ඉදිරිපත් කරන යන සූත්‍රය ඉච්චරම තාම ජන විඥාණයට අහු වෙලා නැහැ. ඉච්චරම ප්‍රසිද්ධ වෙලා නැහැ. මොකද ඒ අදහසම තමයි වෙන පැත්තකින් ඉස්මතු කරලා පෙන්නන්නේ. මේකදී සරුවච්චන් වහන්සේ හඳුන්වා දීමක් වශයෙන් සඳහන් කරනවා සත්‍යේ වික්ඛවේ අංගේ ගමන්නාගත්ෝ මිච්ඡෝ සේවිතං. මහණෙනි මේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරා ඒ පෙරම් පුරාගෙන ඉන කාලේ සම්පූර්ණ ආවර්ජනය කළ බැලුවොත් ඒ කාලේදී මුළු පිඳින්න වෙච්ච සම්පූර්ණ මේ දුක් කන්දරාව අවබෝධ කරන්න වෙච්ච වටනා ධර්ම කොටස දිහා බලනකොට ඒ දුක් සතුටින් විඳින්නත් ගැඹුරු ධර්ම කොටස අවබෝධ කරගන්න ප්‍රධාන වශයෙන්ම හේතු උනේ හේතු වන්නේ අදටත් එහෙමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් මේක මහා සංකීර්ණ විෂයක්. ඒ මොකද කල්යාණ මිත්‍ර අපි හොඳ කෙනා අහුනොත් හොඳට යනවා නරක කෙනා අහුනොත් නරකට යනවා. ඒක පිළිබඳව කිසිම මේ කල්ැතු වග විභාගයක් කරන්න අමාරුයි. නමුත් අන්නේ ප්‍රශ්නේදී කල්ැතුවම තමන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍යා මෙන්න මේ මේ ලක්ෂණ සහිත නම් එයා භජනය කළ යුතුයි මේ මේ ලක්ෂණ නැත්තම් භජනය නොකළ යුතුයි කියන උපමාන ටිකක් තමයි මේකෙදි දෙන්න හදාන්නේ. ඉතින් උපමාන වල මගේ අත්දැකීම් හැටියට බලනකොට නම් උගාක් වෙලාවට මේ උපමාන වල දක්වන ප්‍රායෝගික කරුණු වර්ගයක් ඒ කරුණු Taman වඩනකොට ඒ ඒ කරුණු Taman භාවනා කරනකොට වඩා වර්ධනය කරනකොට තමයි ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍යා අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක අහනකොට මේ සූත්‍රය අහනකොට සරුවචනාංශගේ පණිවිඩය හොඳට ඇඟට අවබෝධ වෙනකොට දිරව ගන්නත් අපිට තේරෙනවා සරුවචනාංශයේ මේ විදිහට කාර්මු ගිනහැර පෑවට ඒකේ තියෙන සත්‍යතාවය අත්දකින්න නම් අපිටත් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මුලින්ම මම කැමති ඒ දෘෂ්ටි කෝණය මුලදී මතකලා දෙන්න යම් කිසි කෙනෙක් මේ ಗುಣ හතර වඩන්න බලාපොරොත්තු වෙනවා. මමත් මේ දේ කරන්න ඕනේ. මමත් මේ ශාසනයට කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. මමත් මේ විදිහට ශාසනය පවසිත වැඩ කරන්න ඕනේ කියලා ආනේක සම්බන්ධව දැනටපත් මෙතන ඉන්න බොහෝ දෙනාට අත්දැකීම් සහිතයි. ආනේ අත්දැකීම් ටික පදනම් කරගන්න. ඒක තව තවත් දියුණු කරගන්න අතර ඒ දෘෂ්ටි කෝණේ ඒ කර්ණාදීන් ඒ රාමුවෙන් ලෝකේ දිහා තමන්ට වෙච්ච කල්යාණ මිත්‍යාන් හම් වෙච්ච හැට දැකපු කල්යාණ මිත්‍යෝදියා බලන අතර ඒතුලින් ඈතින්ම පිටින් හරුවචන් වහන්සේ දැක ගන්න පුළුවන් නම් ඒක හරියම ප්‍රායෝගික සූත්‍රයක් වඩපත් වෙනවා ඒ නිසා පිටන්න ඕනේ එමදාම් හරුවචන්සේ වැඩ ඉන්න කාලේ සුගතෝ වාදේ කියලා උන්වහන්සේ නිතරම සංඛ්‍යා වංශලාට තමන්ගේ මේ දොර කවුළු ගාව ඉඳගෙන එලිපත් ඉඳගෙන දේශනා කරනවලු දුර්ලභෝ බුද්ධ උත්පාදෝ ලෝකස්මි. අන්න මේ දුර්ලභම දේ තමයි මේ මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන එක. දුර්ලභෝ manussත්ත පටිලාභෝ. ඒ වාගේම තමයි මේ manussාත් භාවයක් ඒ බුද්ධෝත්පාද කාලේ ලැබීම ඉතාමත්ම දුර්ලභයි. කොහොමදත් manussාත් භාවය දුර්ලභයි. ඉපදිච්ච කාලේ බුද්ධෝත්පාද කාලයක් වුණොත් බුද්ධ ශාසනයක් කියන කාලයක් වුණොත් ඒක ඉතාමත්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම දුර්ලභ ඝන සම්පatti. ඒ ලැබෙච්ච මනුස්සාත්ව භාවයේ මානසික රෝග නැහැ, කායික රෝග නැහැ, සමාජයට මූල දී ගන්න බැරි තරම් අඩුපාඩුකම් නැතුව මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්දිය ධර්ම ප්‍රකෘතිව පහළ වීම ඉතාම දුර්ලභයි. මේ ඉන්න පිළිසොල්ට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් පරිමර අවුරුදු දෙකක් දෙක කරහැරයක් හෝ අවුරුදු තුනකට කරහැරයක් හෝ අනිවාර්ය ස්පිතාලයකට යන්න ඕන. අනිවාර්ය ඒ වගේ ඒ ඩෙන්ටල් ගවේෂණ තැනට ගියාම ඒක ලේද වාට්ටුවක් වගේ වෙයි. හැම කෙනාටම පුදුමාකාර කියා කරගන්න බැරි තරම් ලෙඩ තියෙනවා. සමහරවිට පිටාම සෝචනීයයි. මනුස්සත්වයේ බය කරවන සුළු තරම් ඒවා. මේක අපි දකින්න මනුස්ස ලෝකේ. අපිට පේන දෙක. සත්ත්ව ලෝකේ එයනු බලනකොට මිනිස්සෙක් වශයෙන් ඉපදිලා අපිට හම්බෙච්ච මේ ක්ෂණ සම්පත්තිය අපිට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික කාගෙන්වත් ණයට ගන්න නැතුව කාගෙන්වත් කවුරුත් ඉතිරිය අපිටවත් අපිට ලැජ්ජාවට බයකටපත් වෙන්න නැතුව හීනමානකටපත් වෙන්න නැතුව වෙන හම්බෙච්ච දුර්ලභයි. ඊගාවට දුර්ලභ පබ්බජ්ජා. මේ පැවිද්ද අපි අඩුපාඩුකම් දකිනවා ගොඩක් අඩුපාඩුකම් දකිනවා. ඒ කොච්චර අඩුපාඩුකම් තිබුණත් මේ දැනට ලංකාව වගේ රටවල් හතරක පහක විතර පැවිදි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක තාම දුර්ලභ කාරණාවක්. ඒ මොකද සරුවචන් වහන්සේ ගිහි කාලේ සතර පරිණිමිතියන දකිනකොට අන්තිමට පැවිද්දෙක් දැක්කේ. ඒ කියන්නේ මේ බෞද්ධ ක්‍රමයට පැවිදිච්ච කෙනෙක් බුද්ධඝම පහල වෙලා නැහැ. නමුත් ඒකුණත් පණිවිඩයක් හම්බුණා. ඒක නිමිත්තක් කරගත්තා. ඒ නිසා මේ පබ්බජ්ජාව කියන <clears throat> ගීගේ අතහැර වෙනීම නැත්නම් අනගාരിക වෙසීම තාම දුර්ලභ දෙයක්. ඒ වගේ තමයි දුර්ලභ මේ සද්ධර්ම ශ්‍රවණිය. ඒ සර්වචන් වාසී විසින් යමක් ලෝකයාගේ හිත සෝබිනස මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දේශනා කරා නම් ආන්නේක Taman වශයෙන් පුළුවන් තරම් ජීවන දර්ශනයක් කරගෙන Tamanගේ ජීවිතයත් අත්දකලා පුළුවන් ප්‍රමාණය තව කාටද කියන දෙනවනම් එවැනි සත්‍ධර්ම දේශනාවක් සත්‍ධර්ම ශ්‍රවණය ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සේවනය. පටන් ගන්න බුදුහාමුදුරන්ගේ දුර්ලභ භාවයේ අවසාන කරන්නේ දුර්ලභ වස්තු වල කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට අපිට අර බුද්ධෝත්පාද කාලයේම අපි විවිධින් හම්බුනේ නැහැ. බුදුහාමුදුරන්ගේ බණහන් හම්බුනේ නැහැ කියලා එච්චර ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම මේ කල්යාණ මිත්‍ර પરම්පරාව විපස්සනා පරපුර දිගින් දිගට දිගින් දිගට එනවා. මෙන්න මේ එන විපස්සනා පරපුරේ ඉන්න කල්යාණ මිත්‍රයෝ හමු වීම, අඳුනා ගැනීම අපිට ඒකට ආශ්‍රය කරන්න ලැබීම බොහෝම දුර්ලභ දෙයක්. මොකද ඒ ඇත්ත තමයි දැන් ඉතින් මේ බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය නියෝජනය කරන්නේ. ඉතින් මේ විදිහට බලනකොට මේ විදිහේ මේ පෙන්වන්න හදලා කාරණා සහිත මේ මිත්‍රයා ජීවනයේ කළ යුතුයි, භජනයේ කළ යුතුයි කියලා කියන එක බොහෝම සංකල. බොහොම ඍජු උපදේශයක්. බොහොම ඍජු අවවාදයක්. නමුත් අපි තවත් ඉදිරියට ගිහිල්ලා කල්පනා කරොත් මේ පෙන්වන්න හදන කාරණා වලින් කොච්චරක් අපි ළඟ තියෙනවද කියලා. මේ බණ අහන බණ කියන අපි ළඟ කොච්චර තියෙනවද කියලා බැලුවොත් අපිට කවදද කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් වෙන්නේ කියන අදහස. මේ මහානක්කාරකමකට අනුන්ට කියාපාන ගතියක් නෙවෙයි. මෙච්චර වටිනා සේවාවක් අපිට ශාසනයෙන් වෙලා තියෙදී අපේ ශාසනයට හේතු දෙනම් අපේ මේ ගුණසංතානෙ මේ කියන ලකුණු අනුබුදුහාමුදුර කොහොමද ඒක කරේ? කොහොමද අපිට මේක කියලා දුන්න ආව කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේක රැකගෙන ආවේ? අපි කොහොමද ඒකට කැප වෙන්නේ කියලා බලනකොට අපිට වැඳලා නැත්තම වෙන්න බැරි වෙනවා. අපිට සිද්ධ වෙනවා මේවා දැනගෙන ක්‍රියාවත් කරන්න. ඒකවල තව ලාභයක් හම්බ වෙනවා. මොකද්ද? ඒකවල තමයි බණහනකට වඩා ක්‍රියාවක් කරනකොට තමයි බුදුන් දකින්නේ ධර්මයේ දකින්නේ සංඝයා දකින්නේ. ඒ වගේම තමයි එහෙව් කෙනා ඒක ක්‍රියාවක් කරන කෙනා බණ නොකියුවත් ඒක බණක්. ඒ ක්‍රියාවක් කරන කෙනා සමාජයේ ඉන්න එකම සමාජයේ ලොකු සාන්තියක්. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේවා අහනකොට ඒවා අපේ හිතට වදිනකොට ශක්ති ප්‍රමාණයෙන් ඒකට අප වෙලා අප වෙලා කටයුතු කරන අදහසින්ම ගන්න ඕනේ. මේකට මට මතකයි පොතක මම කියවලා තියෙනවා. ලෝකේ ඕනම කෙනෙක් පිළිගන්න ගන්නවා මේ වීරයන්ට එහෙම නැත්නම් නායකයන්ට ගෞරව කිරීම. විශේෂයෙන්ම වීරයන්ට ගෞරව කිරීම හොඳ ලක්ෂණයක්. ඒක තමයි කාටවත් නරකයි කියන්න බෑ. නමුත් මේ වීරයන්ට ගෞරව කරන ලක්ෂ කෝටි ගානේ හොඳ පැත්තේ ඉන්න ඇත්තන්ගේ කවුද වීරෙක් වෙන්න හදන්නේ? ඒක නෑ. ඒක අර ආලිය හදන එක ඇඳ හැලිය වගේ Tamange මොකුත් දන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන හැබැයි මේ වීරත්වය අපිට නිතියි. මේ කල්යාණ මිත්‍යාසය අපි ළඟ තියෙයි. ඒක මොකද ඒක අපිට පේන්නේ පිටින් එන එකක් විතර. කවදාවත් නැහැ. ඒක එහෙම වෙනවනම් මේ කල්යාණ මිත්‍යක් වෙන්නේ නැහැ. මේක සජීවී ධමයක් වෙන්නේ නැහැ. අපි කැපවීමක් වෙන්න ඕන. ඒ කැපවීමේ ප්‍රමාණයක තමයි මේ ධර්ම කාරණාවල තියෙන මේ සුතමය නැත්තම් පොතේ දැනුම ඊගාට එක තියෙන තාර්කිකත්වය ඒ වගේ ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බණ බුදුහාමසගේ ගුණ කියනවාක්වත් තමන්ට මේ වෙනකන් දකින්න නම් මේක කල්යාණ මිත්‍රගේ ගුණ කියනවාක්වත් එතනින් අතර වෙන්නත් නෙවෙයි. මේ තේරුම් අරගන්න ඕනේ මෙවුවා අපි අපේ හද තුල సంతාන තුල සම්පත් කරගෙන අපිත් මේකට උරදීලා ඇදී ශාසනික කටයුතු කරනවා කියන අදහසේ. එතකොට අපිට බලන්න වෙන්නේම ප්‍රශ්නේ අපි මේ තාක්කල් මෙවෙන් කොච්චර දියුණු කළා කියලා. ආන්නේ ප්‍රායෝගික උපමානේ බොහෝමත්ව වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපිට හිතා ගන්න වෙනවා අපි ඊට පස්සේ ධර්මයේ දකින්නේ නැත්නම් සාසනයේ දකින්නේ අපෙන් කෙරෙන්න ඕන දේ. ආන්නේ දේ කරනකොට ඉබේම තමනුත් කල්යාණ මිත්‍රෙක් වඩපත් වෙනවා. අන්නේ අනුව බලනකොට ඉස්සල්ලාම ලක්ෂණය පෙන්වන්නේ දුක්දදන් දදාති. දීමට දුෂ්කර දේ දෙන ගතියක් තියෙන කල්යාණ මිත්‍රයා. දැන් අපි අතර මේ සම්පූර්ණ සම්බන්ධකම තියෙන්නේ අපේ දෙන ගනුදෙනු නිසා. අපි එකම දේවල් පරිවර්තනය කරනවා, එකම දේවල් හදා බෙදා ගන්නවා. ඒක නිසා අපේ අතර ලොකු බැඳීමක් ඇති වෙනවා. මාක් දරුවෙකුට දරුවෙක් ප්‍රසූත කරනවා. ජීවේ දෙනවා. පියෙක් ඒ දරුවා මේ දැඩි කරනවා. හදනවා වඩනවා කියලා අපි කියන්නේ අපි ඒක තමයි ලෝකේ දන්නේ ලොකුමම ආපහු ණය ගෙවන්න බැරි ආකාරයේ දීම ඊට පස්සේ තමයි හැදිච්ච කයට තමයි අපි මේ ආහාරයේ මේ පෝෂණය කරනවා දැනෙමින් දිනු කරලා ඒ පුද්ගලයා රටේ සොටේ හොඳ කෙනෙක් බාටපත් කරනවා උතර මුලින්ම ප්‍රසූතිය ඒකට ඉතින් අපිට කවදාකවත් මේ මාතෘත්වයේ කෙරෙහි ඇති ගෞරවය ඒ දීපු දීමන ආපහු අපිට ගොඩ ගවන්න බෑ ඒගොල්ලෝ අපි කෙනෙක් අපිට ජීවිතේ අපිට ගුරුවරු අපිට ජීවිතේ තාම දුෂ්කර දේවල් වශයෙන් අපි හඳුනනවා නමුත් ඒ අතින් බලනකොට ශාසනී මේ වික්ෂු ශාසනයේ තේරවාද මාව වශයෙන් හඳුන්වන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොකද හේතුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟ තියෙන විශාල බලල් ඒ කරුණාමෛත්‍රී ගුණ නිසා ඒ වගේම බොහෝ ධර්ම කොටස විවිධාකාරයේ පැති වලින් බලපු නිසා ඕනම කෙනෙකුට සෝවාන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් උන්වහන්සේට පුළුවන් ඒකේනාව සෝවාන් මාර්ගයට දාන්න. වෙන විදිහට කියනවා ආර්ය භූමියට ප්‍රසූත කරන්න පුළුවන් වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එහෙම ප්‍රසූත කරාට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පියෙක් වාගේ සෝවාන් මාර්ගයෙන් ආර්යත් මාර්ගය දක්වා අරගෙන යනවා. උන්වහන්සේට ඒකට විශේෂ ශක්තිය තියෙනවා හැබැයි අර ආර්ය භූමියට ප්‍රසූත කරන්න බෑ. ප්‍රසූත කිරීමේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැනුමක් නැහැ. ඉතින් මේ දෙකෙන් අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ගොඩක් ප්‍රේමණීය විදිහට මාතෘත්වයෙන් සලකන්නේ. මොකල්ලාන ස්වාමීන් වහන්සේ සලකන්නේ අපි කිච්චුත්තේ දැඩි කිරීම ඇති. ඉතින් මේ දෙන්නට වැඩි මේ වැඩි ඉස්සල්ලාම කරපු සරුවච්චන් වහන්සේගේ කියන මේ අපිට දෙන්න පුළුවන් අන්තිම අමාරු දේ දෙනවා කියන එක දිහා බලනකොට අපිට අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොකල්ලාන ස්වාමීන්ලා හිතා ගන්න පුළුවන්. ඔහු සරුවච්චන් වහන්සේ අපිට කියලා කියන දේ අපිට සරසලා කියන සහනය දිහා බලනකොට ඒක අචින්තේය අප්‍රමාණයි. ඒ අර මූදාන පාළිවල එක රහතන් වහන්සේ නමක් සඳහන් කරනවා සෝ භගවා බහුන්නං සත්තානං දුක්ඛා අපහත්තා අනේ මේ බුදුහාමුදුරෝ බොහෝ සත්වයන් දෙන්න පැමිණෙලා තියෙන විශාල දුක් රාශිය මඟ අරවලා දැම්මා සෝ භගවා බහුන්නං සත්තානං සුඛා උපහත්තා ඒ සත්වයන්ට හීනකින් අතිතා ගන්න බෑ අම්මලට වාස්තරට හිතා ගන්න බැරි. ගුරුරුන්වත් හිතා ගන්න බැරි පුදුමාකාර සුඛයක්. ගෙනල්ලා ඉදිරිපත් කරා. ගෙනල්ලා ඉදිරිපත් කරා. ඒ උන්වහන්සේ රහත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දකපු හැටි අනන්ත අප්‍රමාණ සත්‍ය සංඛ්‍යාව વિશે තමිනෙන තියෙන අනන්ත අප්‍රමාණ දුක්ඛඳ නොයන විදියට පැටකටළු බැඳා. ඒ වගේ මේ සත්‍ය තමන් වශයෙන් හිතන්න බැරි. හීනකින් වතේ තන්න බැරි කියලා කියනවා. මේ ශාසනයේ තියෙන මේ විපස්සනා සුඛය, සමත සුඛය, සීලයෙන් ඇතිවෙන සුඛය, අවසාන ලැබෙන නිවන් සුඛය කියන එක ධර්කමනසකට තියා ගුරුතුරු දෙමව කියන නිසා හිතා ගන්නත් බෑ. අන්න ඒක ගෙලිද දොරකඩටම ගෙනලා තැරලා තියෙනවා. අන්න එවැනි ගුණ සහිත බුදුරජාණන් වහන්සේ ලෝකෙට දෙන්න දෙන ඉතාමත්ම දුෂ්කර දේ දුන්නා. එදී අපි ඒක අනුගමනය කරන්නේ කොහොමද? අපිට හම්බෙච්ච දස දාන වස්තු අපි දෙනවා. අන්නපාන ගරං වත්තම් මාලා ගන්ධං ගිලේපණං ආදි වශයෙන් කෑයුතුදී පිටියුතුදී මල් ගඳ විලවුන් යාහන යාන වාහන පහන් ආදි දේවල් පුළුවන් තරම් පූජා කරනවා මේ දීමෙන් අන්තිමටපත් වෙච්චි බුදුහාමුදුරෝ මෙච්චරක් ධර්මයෙන් සැලසුණා නම් අපිට ඒක කිට්ටු කර ගන්න පුළුවන් වෙන ඕන විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපසතු ආමිෂ වස්තු දීමෙන් තමයි ඊට එහා යනකොට ඔන්නේ ශ්‍රම දානි ওই தත්ත්වය ආගියාට පස්සේ තමන්ගේ මේ දැනුම අනුන්ට ලබා දෙන මේ ආදි වශයෙන් අන්තිමටම දෙන්නම මාර්ගය තමයි ධර්මදාන. ඒක නිසා බුදුහාමුදුරුවෝ විසින් ඒ කරපු ධර්මදානමේ පින්කම දිහා බලනකොට වෙන පින්කමක් කියන වචන මම පාවිච්චි කරන්නත් කැමති නෑ මෙතන. මේක පින්කමක් නෙවෙයි. ඒක දක්ෂකමක් විතරයි. ආනේ දක්ෂකම දිහා බලනකොට බුදුහාමුදුර කරපු දීපු දීම, මනුස්ස ජාතියට, මනුස්ස ප්‍රජාවට දීපු දීම, සත්ත්ව ප්‍රජාවට දීපු දීම, ඊනකින් කාටවත් හිතන්න බෑ. අන්නේකේ පුංචි ලාංඡනයක් තමයි අපිට මේ ධර්ම රත්නයෙන් සිද්ධ වෙන්නේ. ධර්ම රත්නේ තමයි මේ බුදුහාමුදුරගේ පණිවිඩය. ඒ සංඝ රත්නේ තමයි අපිට ඒ කියනවා අතු කළ දෙන්නේ. එහෙම නැත්නම් අපි දන්න කිසි පැවිදි කවුරු හරි අපිට මේ බණ ටික කියලා දෙනවා. ඒ කියන කවුරුත් සංඝයා තමයි. ආනේ දීම තමයි අපිට හම්බෙන ලොකුම දීම. ඒක නිසා අපි යම් විදිහකට හිතාගෙන නම් අපිත් වද දානපතියෝ කියලා අපි හිතා ගන්න ඕනේ මහා මේරු පර්වතය ළඟ ඉන්න කූඹියෝ වාගේ. අපි මොනවද කරලා තියෙන්නේ? අපිට තව කොච්චරක් මේ කටයුතු කරන්න ඕනද? ඒ නිසා අපි මේ දුෂ්කර වූ දීම සම්බන්ධයෙන් විගතෝම ඒ කටයුතු කරන්න යනවනම් අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ ආමිෂ දේවල් දෙන එක, සමදානය කරන එක, ඒ වගේ දේවල් පුරුදු වෙනවා. පුරුදු වෙලා පුරුදු වෙලා අන්තිමට අපිට තේරෙන්න පටන් ගන්නවා අපි දන්නේ ආදර්ශයෙන් හෝ එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් හෝ තව සීල් රකින්න නැති කෙනෙකුට සීලයක් රැකගන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් වුණොත් සමාධියක් නැති කෙනෙකුට සමාධිය කියන්නේ මේකයි කියලා අවබෝධ කරලා දෙන්න පුළුවන් වුණොත් විපස්සනා කියන්නේ දන්නේ නැති කෙනෙකුට විපස්සනා අවබෝධ කරලා දෙන්න පුළුවන් වුණොත් ධ්‍යානයක් ඇති කරලා දෙන්න පුළුවන් වුණොත් විපස්සනා ඥානයක් ඇති කරලා දෙන්න පුළුවන් වුණොත් මොකෙන්ද ඔබ මනින්න පුළුවන්. ඉතින් අර මට අර ගක් උදව් කරපේ ඥානන්ද ස්වාමීන් වහන්සේට ගාකලාවට එක එකනා ගෙනලා විවිධාකාර දේවල් පූජා කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා මොනවා සාංශෝණ ජයගාන්ධ කියනවා අපි මේ කරන වැඩවල නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්ම මේ දෙන එකට කොහොම පුළුවන්ද කියලා අහනවා ගෙවන්න. සාදාකම් ගෙවන්න බැහැ. ඒ නිසා හැම දෙයක් දෙන්න කොයි එකක් කැපයි. අවල් දෙය කියලා ප්‍රමාණ කරනවා කියන එක කරන්න බෑ. මොකද මේ ගනුදෙනුවේදී ඒ දෙන දුෂ්කර දීම මෙන්නම දෙකක් වයින්න බෑ. මුච අපතර ඇති වෙන ශ්‍රද්ධාව නිසා, ගෞරවය නිසා අපි යමක් පූජා කරනවා. එච්චරයි. ඒනස මේකට ගෙවන්න පුළුවන් ගැටයක් ඇත්තේ නැහැ. මේ මහා ප්‍රජාපති ගෝත්‍රමේගේ වචනයක සඳහන් වෙනවා. සර්වජනවාසේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් පිරිනුවම් පාන්න අවසර ඉල්ලන වෙලාවේදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ භික්ෂුණී ශාසනය ඇති කරපු නිසා විදාකාර විශාල විලෝපනයක් සිද්ධ වුණා. කාන්තාවන් දෙදා තිබුණේ අන්තිමම කවදාකවත් කඩා ගන්න බැරි බැම්මක්. කවදාකවත් හිතා ගන්න බැරි තැනක් කඩලා දැම්මා. නමුත් ඒකේ ඔබ වහන්සේට සෑහෙන වෙහෙසක් ඔබ වහන්සේට සෑහෙන කල්පනා කරන්න වෙච්ච බව හැබැයි. නමුත් ස්වාමීන් වහන්සේ කවදාකවත් ඒක ගැන පශ්චාත්තාප වෙන්න එපා. හත් අවුරුදු මල් මත කුමාරියෝ බව මේ ශාසනය රහත් වෙනවා. ඔබ වහන්සේ මගේ කිරිබිලි දෙවුවා ස්වාමීන් වහන්සේ. ඒ මොකද ඔබ වහන්සේ මට කවදාකවත් හිතා ගන්නවත් බැරුව තිබුණා. මට සීල ශික්ෂාව මට පිළිතේවා. ඔබ වහන්සේ මට තනිකර හිතලා කවදාකවත් ගන්න බැරි සමාධි ශික්ෂාව පිළිතේවා. ඔබ වහන්සේ මට කවදාකවත් හිතලා හිණිවත් හිතා ගන්න බැරි විපස්සනාව පිළිතේවා. ඔබ වහන්සේ මව රහතන් තහත් මෙහෙණ ඉන්නවා කෙනෙක් බාටපත් වුණා. මෙච්චරයි කිරිබිලි ගෙවන දින ක්‍රමයේ ඔබ වහන්සේ මට ණය නැහැ කියලා. ඉන් මේ පිට මොනවා කරා අපි අම්මලට තාත්තලට ණය. බුදුජානනාසේ දේශනා කරන්නේ අම්මටයි අප්පටයි. කරන්න තියෙන එකම උදව් තමයි නොපිහිටපු සද්ධාවක් තියෙනවා නම් සද්ධාව ඇති කරලා දෙන්න. දන් නොදෙනවා නම් දන් දෙන බවට පත් කරන සීලයක් ඇති කරන්නේ කියලා. ඒ තමයි අමාරු දීම. දුක්ඛරන් දදාති. දෙන්න බැරි දේ දෙනවයි කියලා කිව්වහම අපිට දැන් තියෙනවා විවිධාකාර තරඟ විභාග වලින් දිනපුවාම අර තෑග්ග මේ තෑග්ග කියන ඒ ලොකුවට සලකන කාලයක් අද තියෙනවා. නමුත් ඒත් එක බලන්න මේ ධර්ම 84000ක් ධර්මස්කන්ධ තියෙනවනම් එක කොටහක් හරි <clears throat> දුන්නොත් ඒක පිළිබඳව මේ කියන මේ මම බලනකොට පුදුමාකාරයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ඒ කොණ්ඩය අස්සජී ස්වාමීන් වහන්සේ හම්බෙච්චාම ඉරියව්වට පැහැදුනේ. ගිහිල්ලා දාහන වන්දන වෙලාවේ පැන් ටික ලං කරලා දීලා පාත්‍රේ හොදලා දීලා උපස්ථාන කරලා ඇහුවා. ඔබ වහන්සේ කුමන නම් ප්‍රතිපදාවක් කරන්න කියලා කාගේ නම් ශිෂ්‍යෙක් වෙනවද? මොකද්ද කරන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ, "යේ ධම්මා හේතුප්පවවා, තේ සංහේතුන් තථාගතවා." යම් කිසි ධර්ම කොටාශයක් හේතුෙන් පැනනක් ගන්න තථාගතයන් වහන්සේ එයි හේතුව කියන සේක. එච්චරයි. කියනකොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර බමුණට හොඳටම තේරෙන්න පටන් අරගත්තා. ඔච්චර තමයි මම හොයලා හිටියේ. මෙතෙක් කල් අපි මේ මුණත බාහිර අචිනාකම් බල බල හිටියකට හේතුව කවදාකවත් බැහැ නෑ. යම් කිසි සහසුන් වාදනමක් ලෝකේ පහළ වෙලා ඉන්නවනම් මේ හැම දෙයකටම හේතුව හොයන ඒක මේ මිනිස්යාගේ මට්ටමක වෙන්න බෑ. ඒ සාධනෙම සෝවන් වාඩපතන. එදා ඉඳලා පිරුණම් පාන දවස දක්වා. උන්වහන්සේ හැමදාම තමන් ඔක්කොම වැඩ ඉවර කරලා ආසනේ සකස් කරලා නිදා ගන්න හදන අවලෝකනය කරලා බලනකොට කොයි දිහාවෙද අද මේ අස්සජී ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ පැත්තට තුන් සැරයක් ඔළුව දාලා වැඳලා තමයි නිදා ගන්න. අන්තිම දවස වෙනකම්ම අර මම ඉස්සල්ලාම ධර්ම කොටාශයක් කියලා දීපු ස්වාමීන් වහන්සේලාට වැඳේ. මොකද ඒ වගේ දෙයක් සංසාරේ අපිට ලැබිලා නැහැ. දෙනවා නම් ඔච්චරයි දෙන්නේ. ධර්ම දාණය තමයි. ඒ මෙපිට තමයි අනික් තාන සේරම. ඒකෙන් අන්තිම මාර්ග දාන දෙන කෙනා තමයි අපිට අපේ කල්යාණ මිත්‍යා. ඒ නිසා අපිත් මග බලා ගන්න ඕනේ. අපි කැමති වෙනවා නම් තව කෙනෙකුට මේ ආකාරයෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උදව් කරන්න ප්‍රධානම දේ මතක තියාගන්න තමයි ඉස්සල්ලාම සීලෙක පිහිටන්න ඕන. තමන් ඉස්සල්ලාම සමාධියක් ඇති කරගන්න ඕන. තමන් ඉස්සල්ලාම ප්‍රඥාවක් ඇති කරගෙන ඒක හිත තමන්ගේ වාදනයක පුරව ගන්න ඕන. ඔක පුරවන්නේ නැතුව අනුල දෙන්න හදන එක නා කරන්නේ බුදු අවස්ථාව අධිකමක් පමණයි. සාහිතක සුදුසුකම් නැහැ. ඉස්සෙල්ලම කරන්න ඕන තමයි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තිබුණට වැඩිය සීලය අදි සීලයක් පාඩපත් කරගන්න. සමාධිය අධිප්‍රඥා සමාධිය චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් කරගන්න. ප්‍රඥා භාවනා අධිප්‍රඥා භාවනා කරගන්න උත්සාහ කරන කෙනාට පමණයි ඊටාම දුෂ්කර වූ දීම දෙන්න පුළුවන්. ඒකෙදිත් හරීම මේ වචනේ නගරවා කියනවා කියන තියෙන්නේ ඒවා කරලා තමන් සීලක පිහිටලා සමාජික පිහිටලා ප්‍රඥාවක පිහිටලා තමගේ ගුණ වර්ධනය කරුවට පස්සේ බණ කියන එකෙන් නෙවෙයි පණිවිඩය යන්නේ හැසිරීමෙන්. අර නිස්සද්ද බණ තමයි බොහෝම ගැඹුරට යන්නේ. ඒ නිස්සද්ද බණේ සත්‍යාව ඇති වුණාට පස්සේ තමයි අනිකුත් බණ තර්ක විතර්ක දේශනා විලාස අටහන තේරම උදව් වෙන්නේ. ඒ නිසා තමගේ හැසිරීමෙන් දෙන ආදර්ශය කටහඬටත් වැඩිය උච්චයි කියලා කියනවා. නිස්සද්ද බණ. ඒ නිසා අපි හිතා ගන්නකොට අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසා යම් ආකාරයකට අපි අද සීලයක් පිළිබඳ ආඩම්බරයෙන් ගත කරනවා. නම්බුව කර කියන්නේ මාන්නකාරකමකට නෙමෙයි අපි සමාදන්ව සීල රකින්න තත්ත්වයටපත් වුණා නම් ඇති වුණා වේවා නැති වුණා වේවා අපි සමත භාවනාවකින් සමාධියක් ලබාගෙන තියෙනවා නම් උත්සාහ කරලා වැටි වැටි හරි කමන්න විපස්සනාවක් ඇති කරලා තියෙනවා නම් ඒ ටික විතරයි ලෝකයට අපෙන් හම්බෙන ආදර්ශය. අපි මොන જાතිය කියන්න හැදුවද? අපි මොන જાතිය කරන්න හැදුවද? අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කරපු සේවයට කිට්ටු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන එක අර ලෙඩක් අහුවම කෙඳිරි ගන්නවගේ වැඩක් විතරයි. අවශ්‍ය වෙලා තියෙන අර මූලිකවම Taman එහි යෙදෙන එක. ඉතින් ඒකද අද කෙරෙන්නේ එහෙම නැත්නම් තමන්ගේ වැඩ පැත්තක දාලා අනුන්ට කරන එකද කියලා බලනකොට අස්කන්ධෝමයි කියලා හිතනවා. මුගක් වෙලාට ඒ කනකාටු ඇති වෙන්නේ යෝගාවචරෝ ගැන නෙමෙයි කර්මස්ථානාචාරිවරු ගැන. අනේ මෙහෙම හිලිවලි නැතුණු. කොහෙද මේ නටන්නේ මොකද්ද මේ නටන්නේ කියන එක දන්නේ නැතුව අර ඊටාමත්ම දුෂ්කර උපටිසම්පාදේ උගන්නන්න උත්සාහ කරනවා. චතුරාර්ය සත්‍ය උගන්නන්න උත්සාහ කරනවා. එම් කම්පුරු ධර්ම උත්සාහ කරනවා. උත්සාහ කරනකොට බලනකොට ඒ පත්‍රය තුල බයලජ්‍ය දෙකවත් නැහැ. ඉතින් එහෙම කට්ටිය පිටිපස්සේ යන්න හදනකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ දුෂ්කර දේ කියලා කියන්නේ අර කියලා දෙන බර කාරණා නෙමෙයි. පුද්ගලයා ආශ්‍රයෙන් තමයි දැනගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් මහ රජුරවඬ මහරජ මේ සීලය මිනිස්සෙක් දැක ගන්න පුළුවන් ඇසුරේ. ඒත් කෙටි කාලයකට බොහෝ කල් ඇසුරකින්. ඒත් Taman සීලය මොකද්ද කියලා දන්නවනම් තමයි. නැත්නම් ඕන කෙනෙකුට ඕනේ ලණුවක් දෙන්න පුළුවන්. ඒ ලංකාවේ කියලා ඕස්ට්‍රේලියාව කියලා මට නම් කිසි වෙනසක් නැහැ කනකොට කන්නේ කිරලන්නේ මඩ මඩ ගන්න. පාත්තල් ගණන් කන. අපි යුනිවර්සිටි එකකින් නැති විතරම කියන දේ තමයි කනකොට කාවන් කියලා. මම මෙච්චර කාලා කියනවා කියලා කියන්නේ ඒකවත් නැති වෙන්නේ හේතුව මොකද? Taman දන්නේ නැහැ සීල කියන්නේ මොකද්ද කියලා. ඉතින් මොනවා කිව්වත් ඔක්කො සීලේ බාර ගන්න. සමාධිය ගැන මොකද්ද දන්නේ? ඉතින් කවුරු මොන එක දුන්නත් ඒක කනවා. විපස්සනා කියලා මොනම ගන්නවත් කනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක ඇත්තම ලබවචනාංශව අවසාන ආත්මයේ ආලකාරාම උද්දකාරාම පුත්‍රකට කියලා කරා. ඔක් කරුවට පස්සේ තේරුණා මේක නෙමෙයි මම හොයන්නේ කියලා. ඊට පස්සේ ඇත්තට ඉස්සෝරේ කියලා පැත්තකට උනා. මේක එහෙම එකක් නෑ. ඒ මොකද මේ දුක්ඛරණ දදාති කියන කාරණාව බුදුහාමුදුරන්ගේ තියෙන අනෙක් ශාස්ත්‍රෝන් වහන්සේලාට වැඩි විශේෂත්වය. ඒ වගේම බුද්ධහගම මෙතෙන් එනකම්ම ඒක පවත්තගෙන ආපු මේ ආර්ය උත්තමාව උත්තමයන් වහන්සේලාගේ. මේ ගතිය මොකද්ද කියලා දන්නේ නැතුව සොයන්නම් වාලේ සොයනවට. නැත්තම් හිතේ අද මොහොතක් කියලා භාවනා කරනවා කියලා කිව්වට බුද්ධහගම රටපා පැතිරෙනවා කියලා ඒවට කියන කවදාකවත් කරන්න වෙන්නේ. මොකද ඒ ඔක්කොම පිටින් ගාවිච්චදී. අපිට තියෙන්නේ අපේ සීලය කියලා කාරණා. නැත්නම් මට කියනවා මගේ සීලය කියලා. එච්චර තමයි බලනවා. ඕක නැත්තම් කොච්චර සීල ගැන කතා කරා සමාධිය ගැන කරා පච්චාව ගැන කතා කරා ඒ ලෝකෙට පරකාරේ විදෙට මර ගාත කිව්වා වගේ ඒකෙන් ඒ පුද්ගල වැටෙනවමයි කරකලා වැටෙනවා ඒක නිසා අපි යම් කිසි විදිහකට අදාහ ගන්න උත්සාහ කරනවා නම් මේ බුදුහාමුදුරෝ කියලා දෙන කාට මේ දුක් කරන් දුද්දදන් දදාති කියන එක බුදුරජාණන් වහන්සේ කරන්න අවුරුදු මනින්න බැරි අසංකේය කල්වලක්ස හතරක්. පුදුමාකාර දුකක් නැවිදේ. ඒ වෙලාවේදී කොච්චරක් උන්වහන්සේ මහබෝසාන් වහන්සේ නමක් පිළියෙට කටයුතු කළා කියලා කියලා බලනකොට ගැඹුරින් උන්වහන්සේ උත්සාහ කළා කියනවා මොන්නම හේතුවක් නිසාවත් මං නිසා කෙනෙකුට පවක් සිදු කරගන්න නොලැබේවා කියලා. බුදුහාමගෙන අහලවත් දැකලවත් ආශ්‍රය කළවත් කාටවත් බැරි ඕනකමෙන්වත් පවක් සිදු කරගන්න. ඒකෙදි මේ දේවදත්ත වගේ අතෝ කටයුතු කරා. නමුත් බුදුසජාණන්සේගේ තියෙන සම්මා සම්බුද්ධත්වයේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේ අරමුණු කරලා පවක් කරන්න බෑ. පස්සේ බුදුසජාණන්සේට ඉච්චර ඉගන්නේ නෑ. මොකද පස්සේ බුදුසජාණන්සේක ප්‍රකාශ කිරීමේ ශක්තිය නෑ. බුදු ගුණේ කියනවා. එහෙම නැත්නම් කියනවා නම් ස්වයං බුහු ඥානය කියනවා. නමුත් සම්මා ගතිය නෑ. අනිත් පැත්තෙන් එක සමාජ සීල සම්බන්ධ පැවැත්මේදී දක්ෂ නැහැ. රහතන් වහන්සේලාට එච්චර නැහැ. රහතන් වහන්සේට අඩුයි. ඊට පස්සේ ඉන්න ආර්යයන් වහන්සේලාට එන්නේ එන්නේ එන්නේ දැන් අද කියනවා හොඳටම පේන සත්‍යයක් තමයි මේ ආගම විසින් මවලදී තියෙනවා අපිට චිත්ත රූපයක් රහතන් වහන්සේ කෙනෙක් මෙහෙම වෙන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනෙක් මෙහෙම වෙන්න ඕනේ. ආදි වශයෙන්. නමුත් ඇත්තටම සෝවන් වෙච්ච කෙනෙක් දැක්කොත් කවදාකවත් මොනම තාලෙන් අතඳුරන්න හම්බෙන්නේ නැහැ. ඔයද අපි අර මෑවාගෙන ඉන්න චිත්ත රූපෙට ඔය කියන දේ හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි හිතන රහතන් වහන්සේ අපි හිතන විදිහට නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක හද නෙවෙයි සත්‍යච්ච දෙයක්. ඉතින් ඒක නිසා එවැනි දේවල් වෙන එක පටලවෙලා අරින්න නම් අඩු ගානේ තමයි සෝවන් වෙන්න උත්සාහ කරපු කෙනෙක් නම් යම් කිසි ප්‍රදේශයකට ගමන් කළා කියනවා නම් එහෙනම් හිතා ගන්න පුළුවන් ওই පොතේ කියලා තියෙන චිත්‍රයයි එහෙනම් අපේ හිතේ පවාගෙන තියෙන චිත්‍රය නෙවෙයි ඇත්ත. වැඩට බහින කොටයි තේරෙන්නේ. ඒ පුත්‍රජානවාස වැඩ ඉන්න කාලෙම පාසක මහත්තයෙක් ජේතවනාරාමයට මම හිතන්නේ ගිහිල්ලා කියලා කියනවා මට මේ ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍යයි දානෙට. පස්සේ ස්වාමීන් වහන්සේ නමක් වෙන් කළ දුන්න බත්තක් බත්තක් ගමන් කරන හාමුදුරුවෝ ඊපස්සේ මේ මනුස්සයා පිටිපස්සේ යනවා. සාමුදුරන්ගේ බල බල යනවා. මෙයා රහතන් වහන්සේ කෙනෙක් වුණොත් කොච්චර හොඳද? නමුත් දැක්කා රහත් කුණ නැහැ. ඒ යනකොට පක්ක ඩෝලින් පැනගෙන පැනගෙන යනවා මේ හාමුදුරුවෝ. ඒ මෙයාගේ හිත නරක වුණා ඇච්චි මෙච්චර පුදුහාම වෙන්න කාලේ දානයක් දෙන්න කියමත රහතන් වහන්සේනමක් හම්බුනා කියනකොට ඇත්තටම ඒ උන්වහන්සේ රහතන් වහන්සේනම උන්වහන්සේ අරගේ හිත දැකලා ඊට පස්සේ වක්කඩෙන් බහලා යන්න පටන් ගත්තා. පස්සේ මනුස්සයා දැක්කා දැන් මේ ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලා සිවුරදමා ගන්න තුඩින් බැලලා ගියා. දැන් වක්කටිවදමා කමන්නේ කියලා වක්කටම ඊට පස්සේ මේ දාහන බෙදලා දැන් ටිකක් එයාට අර හිතාපු චිත්ත රූපෙට කිට්ටු වෙච්ච නිසා සන්තෝෂ වෙන දාහන බෙදලා ඒ ස්වාමීන් වහන්සේ දීපීත ප්‍රස්තාවදී ආ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා බැලුවලු ස්වාමීන් වහන්සේ මේ කොහොමද අපි රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්නේ ඊට පස්සේ කිව්වලු ගෙදර ජේතවනාරාමෙන්ලා ගෙදර තේනකන් තමයි පිටිපස්සේ ගියත් රහතන් වහන්සේ කෙනෙක් අඳුරන්න බෑ කිව්වා. ඊට පස්සේ ඒකේ මම සදාගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණ අපි හිතාහිටපු චිත්‍ර රූපයට නොමැනුණාට ඒ උන්වහන්සේගේ අගුණ තිබුණා. ආනේ ඒ පටලැවිල්ල බොහෝමත්ම සෝචනීය தත්ත්වයට අද කියන්නේ අමුතුම චිත්‍ර රූපයක් පවවන කටයුතු කරනවා මේ ලැබිච්ච මේ දුෂ්කරදී මෙච්චර මේ අන්‍යාගමක නිකායට පටලවෙන එක වෙනම දෙයක්. නැත්නම් මහායානයත් එක්ක පටලවෙන වෙනම මේ තේරවාදී ඇතුළෙම තියෙන දේවල් පවා තේරුම් කරගන්න බැරි මොකද මේ තමන් වශයෙන් මේ සීලේ පිළිචිවල ගන්නා ප්‍රයත්නේ අඩුපාඩුක. සමාජයක් ඇති කරගන්න ගන්න ප්‍රයත්නේ අඩුපාඩුක. ප්‍රත්‍යාවක් වශයෙන් ඇති කරගන්න ප්‍රයත්නේ අඩුපාඩුක නිසා ඕන වෙන කියන ඕන දෙයක් මොකද යට වෙන්නේ ඉඳී තියෙන්නේ. ඒක නිසා මේ දුෂ්කර වූ දාණය බුදුහාමුදුරු මේ බොහෝ සත්‍යයෙන් අනන්ත දුකටපත් වෙන්න පුළුවන් ක්‍රම මගාරවල හරියට මධ්‍යම ප්‍රතිපදාව පෙන්වපු එක. මේකයි කියලා දැනගන්න තමන් දුෂ්කරතාවයක් ආවොහම කොහොමද මධ්‍යම ප්‍රතිපදාව ගන්නේ කියන එක අත්දැක බලලා කියනවා. එහෙමනම් අන්න බුද්ධල දිහා බලනකොට යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔය ඔක්කොටම වැඳ වැඳ ඔක්කොගෙම කම කම බල බල ඉනකොට අපි නාශයලා මැරලා ගිහිනවා. එසම මේ බුදුහාමුදුරු මේ දුෂ්කර දේ පැහැදිලිවම තේරුම් ගන්නට නම් ඒ ධර්මයේ Taman තුල tempත් වෙන්න ඕන. tempත් වෙනකොට Tamanට වෙනකට වඩා මේ දුෂ්කර දේ කරලා අනුන්ට මේ දුෂ්කර දේ දීමේ ශක්තිය ඇති වෙනවනම් Taman තුල කල්යාණ මිත්‍ර කුල වැඩෙනවනම් පමණයි අපිට කියන්න පුළුවන් වෙන මට හරි පාර අහුවෙලා දිනවා මට අහන කල්යාණ මිත්‍ර අහුවෙලා දිනවා මේ තුලින් මම ධර්මයේ දකින්නවා පුදුන් දකින්නවා. ආන්නේ ඇතුළත වෙනස හැබෑ වෙනස වෙන්නේ නැත්නම් ඉතින් අපි හැමදාම ඒ කල්යාණ මිත්‍රෝ අතරපව කල්යාණ මිත්‍රයන් නන්නාසුන තත්ත්වයක මේ අපිට ගත කරන්නේ. බුද්ධ සාසනය නැති වෙගෙන යනකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කල්යාණ මිත්‍රින් සමාජයේ වසන්න බැරුව යනවා. මොකද මිනිස්සු කල්යාණ මිත්‍ර කියලා මොනවද ගුණ වර්ගයක් හඳුනාගෙන ඒවා ප්‍රමාණ කරගෙන ඉන්නකොට කල්යාණ මිත්‍යාට කෙනෙහිලි සිද්ධ වෙනවා. එතකොට වනවදිනවයි කියලා කියනවා. කල්යාණ මිත්‍රෝ වනයේට යනවා ඉන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් දන්නවනම් නියම කල්යනා මිත්‍යා මෙයයි මේක මනින්නේ සීලෙන් සමාධිය ප්‍රත්‍යාවෙන් කියලා ඒ පුද්ගලයා කොහොම හරි තමගේ ජීවිත පරිත්‍යාගයෙන් හෝ ඒ කල්යාණ මිත්‍යාට අවශ්‍ය විදිහට තමන් සීලක සමාධියක පිළිතවල ඒ කල්යාණ මිත්‍යාගේ අසුර පුළුවාතර ලබන්න උත්සාහ කරනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම අද තියෙන්නේ කල්යාණ මිත්‍යා නැතිකමේ ප්‍රශ්නයක් නෙවෙයි. කල්යාණ මිත්‍යා අඳුරන්නේ නැතිකමේ ප්‍රශ්නේ. ඒකට හේතුව තමන් තුළ කල්යාණ මිත්‍යා ධර්ම නැතිකම. ඒසාවේ මෛත්‍රී භාවනා කරන්න ගියාම හරි ලස්සන සමීකරණයක් එකේ තියෙනවා. මේ මෛත්‍රී භාවනාවට ගියාම ඕන කෙනෙක් අහලා බලුවොත් කියන්නේ අපිට මේ කේන් කියනවා. කේන් කියන්නේ සුණා මෛත්‍රී අවශ්‍ය කරන්නේ. ඒක ඇත්ත පොතේ එහෙම තමයි කියලා තියෙන්නේ. නමුත් මේ කේන් කියන්න හේතුව බාහිරේ හවුත් වෙලා ගියේ. බාහිර කච්චිය හරිනේ. ඒගොල්ලෝ මාව කේන් ටික අස්සනවා. එනතන ඉස්තු හොඳ නැහැ, කෑම හොඳ නැහැ, ආණ්ඩුව හොඳ නැහැ, වැස්ස හොඳ මොකක් හරි එකකින් කේන් යනවා කියන්නේ. ඊට පස්සේ කිව්වොත් එන්නේ ඔය එහෙමත් තියෙදි තමයි පුළුවන් තරම් ඒ ඉන්න කට්ටියට මයිටි කරගෙන ඉන්න කියලා ඊට පස්සේ කියනවා බෑ කරන්න මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ මේ කල්යාණ මිත්‍රෝ නෙවෙයි පාප කරන අය. ඒක නිසා මයිටි කරන්න බෑ කියලා. ඉතින් ඒකට හොඳටම කියන්න තියෙන්නේ තමන් තුළ මිත්‍ර ගතිය නැත්තම් මෛත්‍රී ගුණ නැත්තම් කල්යාණ මිත්‍ර ගුණ නැත්තම් තමන්ට ලෝකෙ පේන්නේ මිත්‍ර ගුණ නැති, කල්යාණ මිත්‍ර ගුණ නැති, ඡණ්ඩ මනුස්ස එකක් වගේ තමයි ඇත්තටම ලෝකය කියලා කියන්නේ අපේ හිතේ ප්‍රතිබිම්බයක් විතරයි. අපේ හිත යම් වෙලාවක මෛත්‍රියෙන් පිරුණා නම්, අපේ හිත යම් වෙලාවක මෙලකකින් ඇති වුණා නම්, අපිට මුළු ලෝකෙම පේන්නේ බොහෝ මෛත්‍රී සම්පන්න මෙලෙක් සහිත දෙයක් විදියට. අපේ හිත ඡණ්ඩ පරස වුණා නම්, අපිට මුළු ලෝකෙම පේන්නේ ඡණ්ඩ පරස දෙයක් විදියට. ඒක නිසා අපිට යම් කිසි වෙලාවක හිතෙනවා නම් මේ ලෝකෙ මයි කල්යාණ මිත්‍රන්ගෙන් හිස් කියලා ඒ කියන්නේ අපේ හිතේ කල්යාණ මිත්‍ර ගති මොනක්වත් නැතුව ගියලාවක්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන කල්යාණ මිත්‍රව දකින්න නම් කල්යාණ මිත්‍ර ගුණ Taman තුළ ඇති කරගන්න. ඇති කරගෙන බලනකොට මේ අල්ලපු කෙනෙක් ඉන්නේ කල්යාණ මිත්‍රව තමයි. අසල්වැසියෝ කල්යාණ මිත්‍රව තමයි. ඒකට හොඳම මම ගොඩක් කලකට ඒකම තමයි අවධානය කරන්නේ සතිය පිහිටවන්න උත්සාහ කළොත් ඒ මනුස්සයාට විතරමයි සතිය පිහිටවන කෙනෙක් දකින්න පුළුවන් වෙන්නේ නැත්තම් කවදාකවත් අඳුරන්න බෑ තමයි සත්‍යමත් වෙන්න උත්සාහ කරනකොට සත්‍ය පිහිටවන්න උත්සාහ කරන කෙනා හිරෙන් වගේ අහුවෙන්න පටන් ගන්නවා ඒ සත්‍ය පිහිටීම නැතුව නැත්නම් ජීවිතයට ධර්මයෙන් සම්බන්ධ කරගන්න නැතුව මොන තාලෙන් මැන්නත් පරිදි පුද්ගලයා හරි පුද්ගලයා කියලා අල්ලගන්න ඉඩ තියෙනවා ඒකයි අර වප්ප ස්වාමීන් වහන්සේ වගේ පස් නම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බුදු වෙලා බුද්ධත්වයටපත් වෙලා වස්සක මහණු ළඟට යනකොට ඒගොල්ලෝ හිතුවේ මොකද්ද මේ ශාක්‍ය කුලෙන් පැවිදිච්ච මේ ගෞතමයන් වහන්සේ සීතාත ගෞතමයන් දුෂ්කර ක්‍රියා කරුවා ඒ කාලෙම අපි ගරු කරා නමුත් දැන් හොඳට කාලා ඇඟ හදාගෙන අර අපි කරපු සත්කාර ඊළඟනම එන්නේ අපි වාට වඳින්න යන්න ඕන කමක් නැහැ අපි අර සාත්‍ය කුලේ නිසා ගරු කරුම් නෑ බඳින්නකමක් ඕනේ නෑ කියලා පැහැදිලිව කතිකාවතට හිටියා. ඇත්තටම සර්වඥාන්සලාකට යනකොට පාදෝඩේ ඉඳලා ආශ්‍රය දුන්නට මොකද හිත තිබුණෙම මෙයා මේ අපේ සැලකිලි ගන්නවා. අපි ඒකට ලෑස්ති නෑ කියලා. ඒක සර්වඥාන්සි මතක් කරා. එහෙනම් කරුණාකරලා පොඩ්ඩක් වාඩි වෙන්න මම බණ ටිකක් කියන්නම්. නෑ නෑ ඔහේ කවුද අපිට බල කියන්නේ අපි ඔක්කොම එකම යාළුවෝ ඉතින් මොකට සාගත බලන්නේ ඒගොල්ලොත් කතා කරා යාළුවයි කියලා ඒකසාවදීන නැවත මතක් කරා. කරුණා කරලා පොඩ්ඩකට මට අහුම්කම් දෙන්න මම ධර්මය අවබෝධ කරා මට පොඩ්ඩක් බණ කියන්න ඕන. තනන් ගත්තෙම නැහැ. තුන්වෙනි දරේට කිව්වා. ඊට පස්සේ සර්වඥාලව කල්පනා කරා ඉතින් මේිට වැඩි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දේශනා ක්‍රමේ ටැක්ටික් එක මාරු කරා. සාමිකලේ මම කවදා හරි අවුරුදු 6ක් ඔයගොල්ලොත් එක්ක වැඩ කරද්දී කවමදාවත් මේ විදිහට මම ධර්මයේ කියන්නම් කියන වචනයක් කියලාවත් කියනවාද කියලා. තම කෙරෙහි දිකේත්‍රෝම ධර්මයේ හොයන එක විතරයි. ඒකට 6 දිනක් 5 දිනක් බෝඩේ පොත බලන්න කවදාකවත් මේ බුද්ධිලා මෙහෙම කියන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඇයි ඒ මොකද 6 අවුරුද්ද ඇතුළතම අඩුවානේ ආලෝක සංඥාවක් අත්‍යත කරලා තිබුණේ නැහැ. ඒ නිසා මට කියන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් මම අද කියනවා. මම ධර්මයේ අවබෝධ කරලා තියෙන්නේ වාඩි වෙන්නේ කියන. ආන්නේ වෙලා තමයි වාඩි වෙන්නේ. වාඩිවට පස්සේ ඉස්සෙල්ලාම ධම්මචක්කපවත්තන සූත්‍රය කරනකොට කොණ්ණජි ස්වාමීන් වහන්සේ යම් කිංච සමුදය ධම්ම සම්පන්තන් නිරෝධ ධම්මන් කියලා ලෝකයේ ඇති වෙන තාකල් ධර්ම සියල්ලම නැති වෙන සුළුයි කියන ධර්මය අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඊටසේ වප්ප ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්නවා. ඔක්කොම එකතු කරලා පස්සේ අනතරකන සූත්‍රේ පළවෙනිම රහතන් වහන්සේලා පස්සේ ඇති කරගත්තා මේ කරන දවසල බුදුහාමුදුරුවෝ පුදුමාකාර ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච කට්ටිය පින්න පාතය අල්ලන අනික කට්ටිය ළඟ තියාන උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා කරලා ප්‍රශ්න කරනවා කරලා කරලා කරලා එක්කෙනෙක් එදාට සෝවාන් කරනවා ආවිදලා තම කෙනෙක් කොහොම කරලා පස්සේ නාම සෝවාන් කෙරේ කියලා පස්සේ නාමයකට කියලා අනත් ලක්ෂණ සූත්‍ර දේශනා කරා දේශනා කළා ඉස්සල්ලාම රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සහිතව හය නමක් ඇති කරා. මෙන්න මේ පප්ප ස්වාමීන් වහන්සේ පිරුණම් පාන්න හදන වෙලාවේ උන්වහන්සේගේ උදාන ගාතාවක් තියෙනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති. නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති. කුසාජ කියන ඇසැත්තෝ පස්සන්තෝ පස්සති පස්සන්තං තවත් ඇසැත්තන් දකින්න නපස්සන්තස නපස්සන්තච්චි පස්සති ඇස් නැති අන්ධයෝ දකින්න ඇස් ඇති පුද්ගලයාට Taman වගේම ඇස් තියෙන අනිත් පැත්ත පේනවා ඒ වගේම මෙහාට ඇස් නැහැ කියලා පේනවා ඇස් නැති එකනට පේන්නේ නැහැ ඒ පුද්ගලයාට ඇස් තියෙන කෙනා පේන්නේ නැහැ කියලා කියනවා නපස්සන්ත නපස්සන්ති පස්සන්තෝච නපස්සති ඔහු ළඟ ඇස් පේන කෙනෙක් ඉන්නවයි කියලාවත් ඔහුට පේන්නේ නැහැ මේ ඉන්න මේකදී තමයි සමථ විදර්ශනා භාවනා දෙකේදීම තියෙන්නේ ධර්මය මොකද්ද කියලා දැනගන්න නම් තමන්ගේ ඇහැ පාද ගන්න ඕනේ. ඒ ඇහැ පාද ගන්න ඇති තාක්කල් අපි වැරදි තැන තමයි ශ්‍රද්ධාව පිටවන්නේ, වැරදි තැන තමයි රුචිය පිටවන්නේ, වැරදි තැන තමයි අනුස්සතිය පිටවන්නේ, වැරදි තැන තමයි ආකාර පරිවිතක්කය ගන්න, වැරදි තමයි දිට්ඨිචාරකන්තයට යන්නේ. අනන්තවත් අපි අල්ලපු දේ සත්‍ය නොවෙන්නේ ඉඳී තියෙනවා. අපි අල්ලපු නැති පැත්තේ සත්‍ය තියෙන්නේ ඉඳී තියෙනවා. ඒ සමේ දුක්කරං කරෝති යුද්ධ දණ්ඩ දාති කියලා සර්වඥන්සේ දීලා තියෙන මේ ධර්මය රකින්න ධර්මයට බැස ගන්න නැතුව කවදාකවත් මොනවාගේ වකත් හරියන්නේ ඒක වෙන්නේ බුද්ධිලක්ෂය කරන ධර්මයක් කියලා කියනවා අවබෝධ කරපත්ටි ටික කියනවා නම් නොකියුවත් යකයි අත්කයි කියලා දේ වැටීමක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන කල්යාණ මිත්‍යේ කඳුර ගන්න. ඒ පුද්ගලයා අපට දෙන ඒ තාමත්ම දුෂ්කර දේ. අපි තේරුම් ගැනීමේ ශක්තියක් අපිට තියෙනවා. මේක තමයි මිත්‍ය කවබෝධ කිරීමේදී තිබිය යුතු ලක්ෂණය. ඒ වගේම දුක්කරං කරෝති. තාමත්ම දුෂ්කර දේ කරනවා අපි වෙනුවෙන්. දුහම්සු සාරාංශික කල්ප ලක්ෂණ තමංගේ චරිතය ගොඩනගා ගන්න. ලෝකයට මම දැකලා සද්ධාව පහළ වේවා කියන අදහස ඇති කරන්න උතුමාකාර ඉන්ද්‍රිය দমনයක් ඇති කරේ. දුතු දුතු අංශිත පහදන. අඩු ගානේ වෙහෙත් ගිහින කාලේ පවා උන්වහන්සේගේ වැඩ පිළිවෙල බලනකොට කීසා ගෞතමී කිව්වේ මෙවැනි දරුවෙක් ඇති අම්මා කෙනෙක් සනසුණා. මෙවැනි දරුවෙක් ඇති පියෙක් සනසුණා. මෙවැනි මෙවැනි කෙනෙකුට භාර්යාවෙන් අඹුව බව සනසනවා කියලා ඒ තරම්ම තරංගෙන් සිටින සෑම කටයුත්තකටම වගේ කියනවා. ඒ මොකද හේතුව ඒකක් නිසා හෝ වෙන කවුරුහරි පව් කරගන්නේ කියලා. ඒ තරම්ම මේ දේ කරන්ට එකක් මහා කරුණාව තියෙනවා එකක් මහා ප්‍රඥාව තියෙනවා තමන්ගේ වැඩේ කෙරෙන්නත් ඕනේ අනුන්ගේ වැඩේ කරන්න අපි හොඳ ආදර්ශයක් ඇති කරගන්නත් ඕනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය සඳහා පෙර දුෂ්කරවත ඒ කටයුතු දිහා බලනකොට ඒක තන්නේ කර අපි වෙනුවෙන් කරපු දෙයක් ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි වෙනුවෙන් විදේසු දුක් රාශියක් අයින් කරලා කල යුක්ත භවණක් ඉදිරියපත් කළා දිනවා ඔල වෙනුවෙන් මම මේ ටික සීලම අත්හදා බැලුවා. අත්හදා බලනවා මේ මේ දේවල් වලට මහන්සි වෙන්න එපා. මේ මේ ටික විතරක් කරන්නේ කියලා. ඒ වගේම හීනකින්වත් හිතා ගන්න බැරි. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතය ඇතුළතම ධ්‍යානයක් ලබන්න පුළුවන්. මේ ජීවිතය ඇතුළතම සත්‍යයේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් කියලා හීනකින්වත් හිතන්න බැරි ලෝකෙට. ඒක ගෙනත් දීලා කරවලක් වෙනවා. ඒක තමයි අමාරුම දේ. එහෙම නැත්නම් මැජික් පෙන්නනේවත් එහෙම නැත්නම් මේ ගිනි කෙලි දර්ශනවත් නෙවෙයි. ඉතින් අපි වැඩක් කරනකොට අපි දැනගන්න ඕනේ මේ අපි ආශ්‍රය කරන කල්යාණ මිත්‍යයි වගේ මේ සාමාන්‍ය මනස හිත පිනවීමට දෙන දේවල් නෙවෙයි. ඒ තාම දුෂ්කර දේ. අපිවත් බාර ගන්න කැමති නෑ. පටන් ගන්නකොට අපිවත් හිතන්නේ නෑ. අපිට පුළුවන් වෙයි මේ ටික කරන්න කියලා. නැති කම්මයි, බැරි කම්මයි, චරිචුරුම තමයි. ඒකෙදි කියලා කියලා කියලා කියලා කොහොම හරි කරලා එක්කෙනෙක් දෙන්නකවත් ගොඩ දාන්න මේ ගන්න උත්සාහය දිහා බලනකොට දීපෝක්කෝ දරුවන් වෙනුවෙන් ගන්න දුකට වැඩි තාමත්ම බරපතල ගැඹුරක් මෙතන තියෙනවා. කරන්න දෙන්නේ තාම දුෂ්කර දේ කරනවා. ආනේ දුෂ්කර දේ කරන්න කරන එක තේරෙන්නේ Taman කවුරු හරි හදන්න උත්සාහ කරපු දවසේ තමයි. අර Tamanගේ දෙමාපියන්ගේ වටිනාකම අපට Tamanට තේරෙන්නේ Taman දෙමාපිය වුණාට පස්සේ මේක අහලා කියන කතාවක් මම තාම දරුවව ඇති කළා නෑ. ඒ වුණාට මේක තමයි ලෝක ස්වභාවය. කවදාකවත් විතරක් අපිට තේරෙන්නේ නැහැ අම්මෙක් තාත්තෙක් අපි වෙනුවෙන් මොන තරම් දුකක් විඳින්නද කියලා. ඕන අම්මා අප්පා වෙච්ච දවසේ අන්න තේරෙනවා. ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට අඩුම ගානේ ඉත ධ්‍යානක් ලබා ගන්න පුළුවන් නම් නැත්නම් ප්‍රථම මාර්ග ඥානෙ ලබා ගන්න පුළුවන් වුණා නම් තේරෙනවා බුදුහාමේ මුන්න තරම් දුෂ්කර දෙයක්ද කලුලාලේ කියලා පෙන්නලාද අකින් අරගෙන ගෙනත් දීලාද මොනවත් නැහැ නිකම්ම නිකං කටවචනේ ඒ දුෂ්කර දේ දීලා තියෙන දුෂ්කර කෘත්‍ය කෙරලා කියලා. එතකොට යම්ම කිසි කෙනෙක්ගේ ප්‍රථම අධ්‍යාහනය ලැබුවා නම් බුදුරජාන් වහන්සේ ලැබුව ප්‍රථම අධ්‍යාහනයේදී කිසිසේත්ම වෙනසක් නැහැ ඒකමනේ. යම් ආකාරයකට සෝවාන් මාර්ගයක් ලැබුවා නම් විපස්සනා ඥානයක් ලැබුවා නම් මොනම වෙනසක් නැහැ. ආන්නේ වෙන දුෂ්කර ජීවත් වෙන එක විතරයි අපි මිත්‍රයෙක් කියලා. සෙවිය යුතු මිත්‍යාගේ තියෙන්නේ අනේ දුක්කර දේ දුෂ්කර දේ කරනවා ඒ දුෂ්කර දේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ මින්නෙම ඉහළ යනවා නම් තමයි අපිට කියන්න පුළුවන් අපිට හොඳ මිත්‍රු ලැබිලා තියෙනවා කියලා ඒ වගේම අපෙන් පිට වෙන සංඥාවේ අපෙන් පිට වෙන කම්පණයෙත් වටිනාකමක් එන්නේ අපටත් ඒ දුෂ්කර දේ කරන්න පුළුවන් ගතියෙන්ද කටුක වූ දුක් විඳින්නේ දුෂ්කර වෙන්නේ. අපි භාවනා ජීවිත දිගට කරන්න පුළුවන් වෙනකොට නම් ඔන්න අපිට තේරෙනවා අපිට හම්බෙච්ච දුෂ්කර මිත්‍රෝ නිසා, කල්යාණ මිත්‍රෝ නිසා අපි ළඟ තියුණා කියලා හිතන්න බැරි ගුණ. තියුණා ඉස්මතු වෙලා මුතුන්පත් වෙලා එනවා, මල් පිපිලා එනවා. ඒක නැතුව කියන දේවල් ණයට ගත්ත දේවල් වගේ. ඒක එච්චර ගැඹුරින් යන දේවල් නෙවෙයි. ඒ වගේම දුක්ඛමං කමති කියලා කියනවා. කවදාකවත් විඳන්න බැරි තරම්. ඊටාත්ම ඉවසීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් තුලින් තමයි පලාණිට දා ගන්න පුළුවන් වෙන්නේ. පුංචි දෙයකට තරහ වෙනවා නම් ඒ තරහ කරගන්නවන කිසිසේත්ම බය වෙන්න එපා. එහෙම කෙනෙක් නැති වෙන්නේ කොහොමද? නමුත් ඒ තමයි ගත්ත කටයුත්ත උත්හාන වීර්යෙන් දිගටම කරන්න ඒ දේ කරන්න පුළුවන් තරම් ශක්තිය තියෙනවා නම් විතරයි ඇත්තට මේ මිත්‍රයා අපි විසින් ප්‍රතික්ෂේප කරත් ඔහු අපිව ප්‍රතික්ෂේප කරන්නේ. ධිකතෝ මේ කටයුත්ත කරනවා මේක දැනගෙන ඉන්න එක විතරයි වැදගත් වෙන්නේ. අපි අතින් කොච්චරද වර්ධිනවා. කල්යාණ මිත්‍රන් විශ්ේ අපි අතින් හරියට කෙනෙහිලි සිද්ධ වෙනවා. ඒ කෙනෙහිලි සිද්ධ වුණාට කල්යාණ මිත්‍යා ඒ කරුණ නෙවෙයි බලන්නේ. මේ පුද්ගලයා තුළ සාස්නික වැඩක් ගන්න පුළුවන් නම් ඕනිවසීලක් කියලා ඒ සාමාන්‍ය ඉවසිලි කතාවල් කියනකොට කියන ඔය අජාසත් කුමාරයා ඉතාමත්ම විවිධා රාජ්‍ය වගේ මරණීය වේදනාවක් ඇති කරනවා නෝපන් නෝපන් හතුරෙක් විදිහට උපන්. ඒකට ඒ බිම්බිසාර රජු බොහොම ආදරය කරයි කියලා කියනවා අජාසත් කුමාරයන්. දවසක් මාලිගාවේ රාජ්‍ය සභාවේ වැඩ ඉන්න වෙලාවේදී මේ රාජ්‍ය රාජකීය කාරණා වෙතන වෙලාවේ මේ කුමාරයා අඬනවා එනවලු කාමරයට. කිරිමව්වරුත් විසුණුනාන්සේලා හරියට උත්සාහ කරා. මොන්නම විජේකවත් නැත කරන්නේ. ඊට පස්සේ මේ රාජසභාව යද්දී දරුවා ගෙන්නගෙන තියෙනවා. ගෙන්න බලන්න මේ ඇඟිල්ලක විසර ගෙඩියක් ඇවිල්ලා බුබුරු ගන්නවා. ඊට පස්සේ බිම්බිසාර රජුගේ ඒ දරුවා අතේ තියාන ඇඟිල්ල තමන්ගේ කටේ දාගෙන තියෙනවා. ඒක ඉතින් අර ටික වෙලා කරන ඇඟිල්ල රත් වෙලා මෙලෙක් වෙනකොට මේ දරුවගේ ඇඟිල්ල නතරලා තියෙනවා. ටික වෙලා ගියාට පස්සේ අර පුපුරලා කටට හැරව ගියා. ඊට පස්සේ කල්පනා කරලා දැන් මේක එළියට දැම්මොත් මේ දරුවාට මේ පුපුරච්ච තුවාලට උලන් අදුවොත් ආය අඬනවා ඒක අර සරව ටික ගිල්ලයි කියන්නේ. මොන වගේ ඉවසිල්ලක්ද ඒක? මම දැකලා තියෙනවා මේ රිලවියක් පැටියෙක් හම්බ වෙන වෙලාවේ. අපේ අම්මා කෙනෙකුට හම්බෙන්න ගියාම මොන්න තරම් වාට්ටු තොරන්න මොන සිල්ලා ගාන දහක් උඩ තමයි වැඩේ හිට උනේ. අරක දිහා වැඩ කරන දිහා බලන් ඉන්නකොට තේරෙනවා මේ සාජාසය කරන්නේ. පුදුමාකාර ඉවසිල්ලක් නේද මේක කැතක්ද කුණක්ද අනෙක් මට බයක් ඇති වේද මොනම දෙයක් අත්තයි සම්පූර්ණ වෙන්න ඔබ මගේ වැඩේ ඔක්කොම වැඩ ටික කරගන්නවා මේ කැතක් වුණා ජරාව මොනක් අත්තයි එවැනි ඉවසීම අතර මැද යම් කෙනෙකුට සීලයක් ඇති කිරීම සඳහා කරන ඉවසීම යම් කිසි කෙනෙකුට සමාධි භාවනාවක් ඇති කර ගැනීම සඳහා ඇති කරන ඉවසීම යම් කිසි කෙනෙකුට ප්‍රඥා භාවනාවක් ඇති කර ගැනීම සඳහා ඇති කරන ඉවසීම දිහා බලනකොට හිතෙනවා අර වශයෙන්ම නිකන් ළමා සෙල්ලම් වගේ දෙයක්. මුළු සංසාරේ අපි මේ වගේ ඉවසීම් කියලා කෝටි ගණක් විඳලා ඇත. නමුත් කිසිම ගුණ විශේෂයක් අපට වෙලා නැහැ. නමුත් සර්වචන් වහන්සේ සමහර විටක එක්කෙනෙක් නිවන් දක්වන සෝවාන් වෙන්න ගව් ගණන් පයින් ගිහිලා තියෙනවා. ඒ දවසක් එක බමුණෙක් විශේෂයි උන්වහන්සේ දැකලා තියෙන මේ බමුණට සෝවාන් වෙන්න පිංචි කරනවා. නමුත් තාම දුප්පත්. ඉතින් දානයක් දෙව ගන්න අවශ්‍යයි. නමුත් දෙන්න දානයක් දෙන්න සල්ලි නැහැ මනුෂයා ගා. ප්‍රයෝගයක් කරා. එදා දවසට තියුණේ එක්කෙනෙකුට උයලා කන්න තරම් බත් විතරයි. බැමිණි කරපු දේ ඒක උයලා Taman ගැන කියන්නේ නැතු ඒක ස්වාම පුරුෂයාට කැමැතික දෙන්න ප්‍රයෝගයක් කරා. මොකද මේ බමුණ හරිම ආසයි දන් දෙන්නේ. ඉතින් මෙයා මේක දැනගත්තොත් මේ බත් ටික හරි දාන දෙනවයි කියලා පැමිණි කරපු දේ ස්වාමියා ගෙදර දොර ඇරලා දොරෙන් එළිය බලා ගන්න හදන පැමිණි ස්වාමියා පැත්තට හැදලා අර බත් ටික ආනානා කවනවා මොකද මේ මේ වෙන විදියට හරි කවුරු හරි ආවොත් මේක දෙන්න බව දාන නිසා ඉතින් බමුණා එළිය පැත්ත බලා යනවා පැමිණි බමුණගේ මොන දිහා බලන්නේ ගේ පැත්ත බලන කැමටි කවනවා ගුරු රොඩිලා මේකට කවන්නා වගේ පුදුරජානනාසෝතෙන්ට වදිනවා ඔතෙන් වැඩපුවාම බමුණ බලාන හිටියට පස්සේ නෑ නෑ අනිත් පැත්තෙන් ගිය බමුණ ගේ පැත්ත බලන්න බැමිණි එළිය පැත්ත බලන්න. බැමිණි තේම දැන් බුදුහාමුදුරන් බත්තත් දෙන්න ගියොත් එහෙම මෙමසල ගන්න හම්බ වෙන. මෙමස දැක්කොත් එහෙම බුදුහා මේ මේ බුදුහාමුදුරන්ට මේක දෙනවා. ඒ නිසා බැමිණි ඔළුවෙන් කියනවා මෙහෙ ඉඳපන් යන්නේ කියලා. බුදුරජාණන් සෝලිය කියලා නෑ යන්නේ මම ඉන්නවමයි කියලා. ඊපස්සේ බැමිණි ආයත් කටක් බලලා ආය බුදුහාමුදුරන් බලලා කියනවා මෙතන ඉඳපන් යන්නේ කියලා. කතා කරන්නත් බෑ මොකද බමුණ මොන දිහා බලන්නේ. බුදුන්සේ ඔළුවෙන් කියන නෑ මම යන්නේ නෑ. තුන්සරක් වඩ පස්සේ බැමිට එක පාට hina ගියා. hinaනකට බමුණ බැලුවා මේ බැමිණි කවුරුත් එක hina වෙන කියලා බලනකොට අනේ බුදුහාමුදුරු. ඒ මනුස්සයාට රත් වෙන්න පටන් අරගත්තා. දැන් මොනව හරි පූජා කරන්න ඕන කරන්න දෙයක් නෑ. අන්තිම බත් තියෙන අනලා. ඊට පස්සේ ගානේ ස්වාමීන් වහන්සේ ඉතින් අපි නැතිවැරිකම සීමාවක මේ গিදෙට්ට වෙන්න පාට වැඩියට පස්සේ කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මට කියන්න අමාරුයි ලෝභයි කියන්නේ අනබු බස් පිටක් තියෙනවා මට ඒක හරි පිළිගන්නන්න ඕනයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන පිළිගන්නන්නේ. ඊට පස්සේ කියනවා මේ සාමාන්‍ය අයගෙන කෙනා පරතත්ූප ජීවි ප්‍රේතෙක් වගේ කෙනෙක්. කවුරු හරි දෙන දෙන්නවා යපෙන්. ඒ නිසාට බස් පිට බාර ගන්නවා. බාරගෙන ඉන්න ඉංගියක් කරනවා මට මේක පොඩ්ඩක් මෙතන ඉන්න වරදා ගන්න නැත්තම්. අනේ විජහාට බමුණා ගිහිල්ලා ඇතිරිලක් ඇරුවා පසු ටිකක් ගෙනලා බමුණා බුදුරජාණන් වහන්සේ ඒකට පින්න පාත පාත්‍ර ටිකක් තියෙන. අරක වළඳලා ඉවර බණ ටිකක් එන. බණ ටිකක් කියලා සෝවාන් කරනවා. අර දැන් කාලේ ඉන්න ගුරුවරයෙක්වත් කරන්නේ නැහැ. දැන් කාලේ ඉන්න කෙනෙක්වත් ඔය වගේ එකලෙක් විශ්ේ ගිහිල්ලා ඔය වගේ හොයලා බලලා මේ සෝවාන් කරවීම සඳහා මෙච්චර මහන්සි වෙනවයි කියන එක. ඒ මොකද ඒ තරම් ඉවසන්නේ මොකද්ද බුදුහාමුදුරන මෙච්චරම තමයි දහස්නේ කියන්නේ. අනිකුත් සේරම සංසාරයට අයිති දේවල්. අන්‍ය වගේ ඉවසීමේ ශක්තියේ කිලෝරක් නැතුව බුදුරජාණන්ගේ වැඩ දිහා බලනකොට මේ පණිවිඩයම තමයි මේ තේරවාදී පුරාම අවුරුදු 2500ක් ඇවිල්ලා තියෙන්නේ. ওই කාලේ පුරා ඉවසලා තියෙන ඉවසිලි කතා ගුරුවරු ශිෂ්‍යයන් වෙනුවෙන් අපේ ඔය විශේෂ මාතුවා කතාවල පුදුමතෝ ගැතුන සේරම ලංකාවේ හිට වෙලා තියෙනවා. බුදුමාහාරීක සිල්වතනදී නිසා පිටරටට බුද්ධහම ඉගෙනගෙන අද ලංකාවට ගිහලා බලනකොට හරිම සෝචනීයයි. මොකද පොඩි දෙයකටත් ඉවසන්නේ. අතපය විසිකරන අයිතිවාසිකම් සඳහා පෙළපාලියක්. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි ලැජ්ජි කුකුච්චක වෙන්න හැම වෙලාවෙම තමයි ලැජ්ජි වෙලා පස්සට යන්නේ. එම කරන්න වෙනකොට කුකුසක් ඇති කියලා දෙසරක් කල්පනා කරා. එහෙම කල්පනා කරන වෙනකොට අයිතිවාසිකම් විල්ලා ඉස්සරහට යන්න ගියාම කොහෙද බයක් ලැජ්ජාවක් වෙන්නේ? කොහෙද ඉවසීලක් ඉතුරු වෙන්නේ? ඉතින් කොහෙද ඒකට ගියත් මොකද කරන්නේ? ගුරුවරයා හිතගෙන කරනකොට ගෝලිය දුව දුව කරනවා කියලා කියනවා. ආන ඉවසීම ශක්තිය නැති වුණොත් ඊට පස්සේ මොන ගැඹුරු ධර්මයක් දේශනා කරත් කොයි එකක් කරුවත් ඒ ආදර්ශය නැතුව ඉතින් අපිට තේරුම් ගන්න වෙනවා මෙවැනි කෙනෙක් ළඟ ඇසුරු කිරීමෙන් අපිට ಗುಣ ගන්න බෑ. ඒ වගේම තමයි අපි කටයුතු කරනකොට හිතන්න ඕනේ අපේ මන භාවනාවක් සඳහා හෝ තව කෙනෙක්ගේ ආගමික කටයුත්තක් සජීවපත් වෙච්ච වෙලාවේ අපි ඉවසීම ශක්තිය නැතුව ගියොත් අපි මේ වටිනා මල්ල බිම අතාරිනවා වෙනවා. නිසා සාධනික වැඩ කරනකොට සීල සමාධි ප්‍රත්‍ය වැඩ කරනකොට කන්ති පරමන්ත පෝතිතිඛා කියන විදිහට පරම ශාන්තිය පිණිස බුදුආකාරීව සීමක් කරන්න ඕන. ඒ විදිහට අපේ මිත්‍ර ගුණ අපි වඩා ගත්තේ නැත්නම් අපිට බුදුන්ගේ ගුණ දකින්නවක්වත් ගුරුන්ගේ ගුණ දකින්නවත් බැහැ. ඒ වගේම තමයි මේ කියලා තියෙනවා ගුයමස්ස ආවි කරෝති. ගුරුවරේ තමන්ගේ ශිෂ්‍යයාට අවබෝධ කිරීම සඳහා නොකියන රහසක් නැහැ කියලා. ඕනම දෙයක් එලි කරනවා. ඒක බුදුරජාණන්සේ දේශනා කරලා අනෙකුත් හැම ආගමකම ගුරු මුෂ්ටි කියලා එකක් තියෙනවා. අන්තිමට රහසක් ඉතුරු කරගන්න. මොකද බුදුරජාණන්සේ එහෙම එකක් නැහැ. බුදුන්සේ නීතියක් තියෙනවා, විනයක් තියෙනවා, කලේතු කීතු දේව සුත්තෝගයක් තියෙනවා, වික්ෂුණහසක් තියෙනවා. නමුත් ඒ වික්ෂුණහසේ උනත් ඒ ගෝලයා, ඒ යෝගාවචරය භාවනාව සඳහා යෙදෙනවා කියලා දන්නවනම් නොදෙන දෙයක් නෑ, නොකරන දෙයක් නෑ. ඕනම දෙයක් දෙන්න ලැහැති. ඕනම රහසක් පිළිකරන්න ලැහැති. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ ඉදා බමුණු ගොඩාක් වෙලාවට මේ සර්වඥ භාවය සම්මා සම්බුද්ධත්වයේ එහෙම නැත්නම් සක්වත් චක්‍රවර්ති රාජ්‍ය බැලුවෙම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වීමයි. ඒ යම් කිසි කෙනෙකුට මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවනම් බමුණු ආය වෙන මොනක්වත් බැරි වෙන පුතු විදිහට සැලකුවා. ඉතින් ඒක බමුණෙක් ඒ වගේ හොඳට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලලා සර්වඥාන්සේ ළඟට ගියා. මේ සර්වඥාන්සේ ගාව මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලන්න. කියලා බලන ප්‍රශ්න අහනවා, මේ පැත්තෙන් බලනවා, මේ පැත්තෙන් බලන සර්වඥයන් දන්නවා මේ මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් ඒ පුද්ගලයා එතෙන් ආවේ බණ අහන්න. අහගෙන අහන බලනකොට එක ගුණයක් තියෙනවා සර්වඥාන්සේගේ පුරුෂ ලිංගය කෝෂයක් ඇතුලේ තියෙනවා. ඉතින් මේ මනසේ මේ 31ක් දක්වා ඕක දැක්කේ නැහැ. දැන් මනුෂ්‍යයර සැකයි 31ක් නම් ෂුවර් දැන් මේක පිළිබඳව සැකයි. ඉතින් ශ්‍රද්ධාව පහළ වෙන්නේ. සර්වඥාන්සේ දැනගත්ත මේ මොකද කාරණාව. ඊට පස්සේ සර්වචනසම ඉන්නකමම තව යද්දයක් කරුවා කියලා කියන ගමගේ පුරුෂ ලිංග වෙනස දකින්න ලැබේවා කියලා. එවන්ස ඒක ඒ 32 වෙනි පුරුෂ ලක්ෂණය දකින්නකොට පුදුමාකාර සත්‍තාවක් ඇති කරගෙන බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා කියලා ඒ මනුස්සයා විශ්ේ මේ බුදුහාමුදුරුවෝ විශ්ේ සද්ධාව ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට හංගන්න කියලා මොනම දෙයක්වත් නැහැ. ඕනම වෙලාවක ඕනම දෙයක් හප කරන්න කැමතියි. අය බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ පිළිබඳ සීක්කයක් මම ඇහුවා. මම දැක්කේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කාලයක් ගෝලයක් හදලා ඒ ගෝලයා පිටරට ධර්ම දූතකේ යවලා තියෙනවා. ඒ ගෝලයා තියෙනවා කියලා හොඳට කාලයක් බණ භාවන උගන්වලා තියෙනවා. ඒක සාර්ථක වෙලා. මුත් ඒක කාලයක් කරන්න බැහැ කියලා කියනවා මගේ ඉතුරු අභිවෘද්ධිය සඳහා මම නැවතත් අපේ ගුරු ස්වාමීන් වහන්සේ කාට යන්න ඕනේ කියලා. ඊපස්සේ පන්දිතරාමෙට ගිහිල්ලා මට මතක නැහැ පන්දිතරාම හරි මහා සීකේ වෙන්නේ නැති. ඒ ස්වාමීන් වහන්සේට කියලා කියචන ස්වාමීන් වහන්සේ මම ටික කාලයක් කරා මට දැන් විවේකයක් අවශ්‍ය. ආ බොහොම හොඳයි එවිලා ටික කාලයක් භාවනා කරා. ඉතින් මෙයා හිතුවා දැන් ඔන්නතෝ කමටහන් දීපු නිසා බණ දන්න නිසා කිලිම භාවනා හරියයි කියලා උත්සාහ කරා. හ්ම් හරියන්නේ නැහැ. අහුවෙන්දත් උත්සාහ කරා හරියන්නේ නැහැ. හැමදාම යන්න ඕන සායරගාට කමටහන් සුද්ධ කරා. කියලා කිව්වා ඊළඟ සායරගේට ඕකම තමයි ටිකක් කල්ලිනකොට හරිය භාවනා කරන්නේ. ඒ තුන්වෙනි දවසේ එනකොට පුදුමාකාර වේදනාවක් ආවයි. එයා කියලා තියෙනවා මේමයි ස්වාමීනාච මේ භාවනාවට මුල් කර්මස්ථානේ ඉත යන්නේ වේදනාවමයි ප්‍රශ්න තියෙන නිසා මේක බුදුආ තරම් දරාගෙන ඉන්නවා නමුත් අර ගමන් වෙහසයි මේක නිසා මට කරගන්න බෑ කිය. ඒකල කමන්නේ නැහැ තමයි උත්සාහය තියෙනවා දිගට කරගෙන යන්නේ කිය. ඊට පහුවෙන්ද කමටහන් සුද්ධ කරන යනකොට කියන්නම දෙයක් නැතිලි. පුදුමාකාර එපා වෙනවලු අදමල ගහලා යන්න මේ තුනලු වේදනාවම. ඉතින් මේ මනසාර මේ ස්වාමීන් වහන්සේ පොතක ලියාගෙන ගිහින් පොතින් ස්වාමීන් වහන්සේට පේන හැටිෙන් බුණ වහගෙන කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ දැන් නම් මේක හරියන පාටක් පේන්නේ නැහැ ඒ නිසා මට හිතෙනවා අපව යන්න ඕනේ. ඒක නඩේකොල එහෙම තමයි ඕකේ අමාරුයි. ඔය දිගට කරගෙන යන්න ප්‍රශ්නක් නැහැ කියලා. දැන් මෙයාට ගුරු ගෞරවයෙන් යන්නත් ඉඩක් නැහැ හොඳතෝම විශ්වාසය බාහන හරියන්නේ නැහැ කියලා. දවස් දෙකක් ගිහිල්ලා දෙනවා ඊට පස්සේ බාහන ගන්න කවදාක බාහන හරියන්නේ නැතිව දැන් ඇඬෙනවා. මොනම දෙයක් කරන්න විදියක් නැහැ. මොකද හරියට වෙලාවට කමටහන් සුද්ධ කරන්න යන්නත් ඕන. ලියන්න දෙයක්වත් නැහැ. අස්සර පොතේ මොනවද ලියන්නේ කියලා අර පොත වහගෙන කියලා දෙන සෝහන්ජන්ස බාහව ආවෝ යන්නයි තීන්දුව කරලා තියෙන්නේ. ආයෙකට කමන්නේ දැන් දවස් දෙකේ භාවනා ගැන කියන්නකෝ. කියලා පොත දිහා බලනකොට ඉන්න බැල්ලු ඉහි ගහ ගහ ගහ ගහ ඇඬනවා. ශෛල බලාගෙන ඉලෙවල පුතුෙන් බැහැලා පොතට යටින් ඔළුව දාලා කිව්වලු හිත දියුණු වෙන බය වෙන්න එපා කියලා. ඒ සාහනස දන්නා මේ වගේ මේ වගේ දුකක් ආවම කාගෙන ඉඳ ඔය දුකක් දරන්න එසේ මෙසේ ක්‍රමයක් තිබිලා බෑ. ඒ වගේ තමයි භාවනා හරියට කියන හිතන්න දෙවෙනි සැරේ මට ස්කෝලර්ෂිප් එකකින් වගේ යන්න පුළුවන් වෙයි කියලා. ඒක නැතිව හරියට හොඳටම දාන්න. භාවනාවක් හරිය දවසේ පොඩ්ඩක් බලන්න ආය සුමානයකට භාව හරිය හරියන්නේ නැහැ. මොකද ඒ ස්වාමී අර පොඩි හරිය ගැන ලොකු එස්ටිමේට්ුවක් කරගන්නවා මම දැන් පුළුවන් මම කරන්නම් කියලා. කවදාකවත් හරියන්නේ අන්න ඒ වගේ ශිෂ්‍යයන් ඉදිරි පිට වැටිලා හරි කමක් නැහැ. ඒ ශිෂ්‍ය කොහොම හරි තල්ලු කරන ගතියක් තියෙනවා. කියන්න තියෙන, කරන්න තියෙන ඕනම දෙයක්. එලිකිරීමේ ශක්තියක් තියෙනවා භාවනාව සඳහා. නැත්නම් වෙන කෙනෙකුගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා. ඒ වගේම තමයි ගොයියන් අස්ස පරිගොයියති. ශිෂ්‍යයාගේ මොනම රහසක්වත් කවදාවත් තව කෙනෙකුට දෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න ගියාම එහෙම නැත්නම් පුත්කලිකව කතා කරන්න ගියාම උගෝගෙනකොට ඉතාමත් පත්‍යන්ත ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ මේ පංචලීන හාමුදුරුවොත් එක්ක හරි භාවනා කරන ගුරුවරයෙක් එක්ක හරි කියමනේ ලුකාර සලක සාන්තියක් ලබන. මේ දේවල් වැරදියට පාවිච්චි කරනවා නම් ඕනම තරම් අර පුත්කලයව නොමකට යොමු කරන්න පුළුවන්. මේක තමයි ගාකට Hindu ස්වාමින් වහන්සේලාට වෙනදී ස්වාමිලාට වෙනදී Hindu ස්වාමිලා හරි ලස්සනයි. කොණ්ඩේ බවාගෙන හොඳට බාර දූෂණ වගේ ඉන්නවා. ටික දවසක් ගියාට පස්සේ උපාසකම්මල ඇවිල්ලා විස්තර කියන්න පටන් ගන්නවා. විස්තර කියන්න පටන් ගන්නකොට පස්සේ දෙක අතර පුදුමාකාර සම්බන්ධයක් ඇතිලා අන්තිමට ඒ අනවශ්‍ය සම්බන්ධතාවලට පිළිබිල අර කරගෙන ගිය බණ භාවනාවක් සේරම ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද හේතුව අර පුද්ගලිකව Tamanට හම් වෙනදී කවදාහක්වත් දරා කියා ගන්න බෑ. ඉතින් ඒ නිසා හිතනවා මේ මගේ ගුණයට මේ කියන්නේ. එහෙම නැත්නම් මටමයි මේ කියන්නේ. මාත් එක්ක තියෙන සෙනෙහයටයි කියන්නේ කියලා වැරදි අදහස් ඇති කරගන්න. නමුත් මේ මිත්‍රයා, කල්යාණ මිත්‍ර කවදාකවත් තමගේ ඇහෙන තොරතුරු කිසි කෙනෙක් එක්ක කියන්නේ නැහැ. කියන්නේ ගියොත් ඒ සාමාන්‍යයෙන් අර බටහිර ලෝකයේ තියෙන විදිහට ඒ මානසික අසහනකදී වෛද්‍යවරු කවුන්සලින් කරනවා ඒගොල්ල කෙරේ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙනවා මේ වැරදි විදිහට තොරතුරු පාවිච්චි කරනවා ඒ නිසා කල්යාණ මිත්‍යා තමන්ගේ ඕනෙම රහසක් පුරුවල ගෝලයාගේ සුභසිද්ධිය සඳහා ඒක අවස්ථානුකූල පාවිච්චි කරනවා නමුත් ඒ ගෝලයන්ගේ එලි කරන රහස් කවදාකවත් කාටවත් කියන්නේ ඒ කියමනින් ආස්වාදයක් ලබන්නේ නැහැ තීරු කරන සංසාර කියන්නේ රජවරු සිටුවරු සුරූපියත්තු ගුණවතුන් සිල්වතුන් පුදුමාකාර දුකක ඉන්නේ අපිට පේන්නේ නම් බලනකොට අනේ අහවලා ඉන්න තැන හරිෂෝ අපිට ඒ සත්‍යට යන්න පුළුවන් හොඳයි කියලා. නමුත් මේ භාවනා ලෝකෙට ගිහිල්ලා බලනකොට සෑම කෙනාම මුතුමාකාර දුක කියන එකම මිනිස්සෙක්වත් නෑ මේ ඔය පේන්න තියෙන පිට තියෙන සෝබනේ. කතා කරලා බලනකොට බුදුම දුකක ඉන්නේ. ඉතින් ඒක තියා බලනකොට බලනකොට කවදාහක්වත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන්නේ. නමුකට ඒවා හිතන්නේ මේ සංසාරේ ඇති. අපි මේ ආත්ම මැරලා යනවා කියලා හිතුවොත් අපිට බැරි වුණා අපේ ලබා ගන්න ඕන කරනදී අපිට හිතන්න පුළුවන් මේක ලබන ආත්මේ මේ වගේම බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්ම භාවයක් හම්බෙලා ඇහ කන දිවනාගේ අපිට හරි ගිහිල්ලා පැවිද්ද තියෙන ලෝකෙක අපිටත් බනහල අල්ලගෙන ඉන්න ලැබෙයි කියලා. අනේ කොයි අම්මගේ බඩේ අල්ලගෙන කියලා විශ්වාසයි. ඉතින් තව කෙනෙක්ගේ ඒ ශෝක ප්‍රවෘත්ති අහනකොට කල්පනා වෙන්නේ ඔබ වහාම ඕන ඔය තත්ත්වෙන් බේරිලා මේ දැන් දැන් වහ වහා මේක ඇති කරගන්න ශක්තිය සාන්තිය ඇති කරගන්න උත්සාහ කරන මිසක් අර තොරතුරු තොරතුරු රසයට හෝ එව්වා පාවිච්චි කරලා එක එකන කොටවන්න බිඳවන්න යන තත්යකට යන්නේ. මේක ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කයිවාරු කතා එහෙම නැත්නම් මේ නිකන් ආවට ගියාට කරන කතා කරන්න කරන්න අපිට විශාල වගකීමක් වෙනවා කවුරුනත් ඇවිල්ලා අපේ කනේ තියනවා මොනවා තිබ්බට පස්සේ භාවනාවට හරි බාධායි නේ එහෙනම් හොඳම වැඩේ තමයි තොරතුරු නොගෙන භාවනා කරන කාලේ පැත්තකට වෙලා නිකන් ඉන්න මොකද ගත්තොත් ඕකේ තව කාට හරි කියනකම් ඉවරයක් නෑ අපි යුනිවර්සිටි නෝඩත් හිටියා අපේ බැච් එකේ කෙනෙක් අනේ මිනිස්සු මේ කාටවත් කියන්න බෑ මේ කියලා කිව්වොත් එයා යුනිවර්සිටි එක පෝස්ට් ගාවට වැඩි වැඩි යනවා. අපි කියන්න ඕනේ ඉස්සලා මේ කාටවත් මේ කියන්න බෑ කියලා කිව්වනවා. ඒක තමයි ඔය භාවනා මධ්‍යස්ථාන වල කයිවරු කතාවෙත් කියන්නේ. අර අහම්දු කෙනෙක් මට හම්බුන මම මේ ප්‍රශ්නේ මොකද කරන්නේ කියලා. හැම වෙලාවෙම ඇවිල්ලා කියනවා අනේ සාමාන්‍යස් මේමයි කාටවත් කියන්න බෑ මෙන්න මේකයි තත්ත්වය. ඉතින් මම කාටට කියනවද කියනවද මට කියන්න එපයි කියලා කිව්වේ කියලා කියනවා. ඒ වෙනත මේ තියන්නේ බැරි මට. ඒක තුතුවට භාවනා කරපේකම කවදාහකත් ඒක වැරදියට පාවිච්චි කරන්නේ. සාගත චරිතයකට මේ දූෂණය වෙන විදිහට, ඝාතනය වෙන විදිහට කවදාකවත් පාවිච්චි කරන්නේ. ඒ වගේම Tamange තියෙන අඩුපාඩුකම්, වැඩිපාඩුකම් කවදාකවත් ඕනකට වැඩි පුම්බන්න යන්නේ නැහැ, අඩුපාඩු විදිහට කරන්න යන්නේ නැහැ. ඒක ඇති හැටියෙන් කියන ගතිය තියෙනවා. මේක උගෝකල් ආශ්‍රයෙන් තමයි තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපිට මිත්‍ය අඳුර ගන්න අමාරුයි. ඒ නිසා මම මුලින්ම මතක් කරේ ඒකයි තමන් මේ ಗುಣ තමන් තුළින් වර්ධනය කරගන්නවා නම් බුදුහාමුදුරු කොච්චර අනුකම්පාවක් නැත්නම් කොච්චර දුරදිග බලනද මේ තොරතුරු අපිට ඉදිරිපත් කරන්න කියලා අපිට තීරුම් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආපදාසුන ජහති. කරදරයක දුකටපත් වුණාට පස්සේ අනික ඕන කෙනෙක් අතහැරලා ගියාට. මේ මිත්‍ය අතහැරලා යන්නේ. යාර චුල්ලපන්ත කහම්සුවන්ට තමන්ගේම අයියා මහා පන්තික සෝවාන් රහතන් වහන්සේ. පාතපදයක් පටපඩම් කරන්න බැරි කියලා ආවාසයෙන් එළියට ගලවලා. චිවුරු අරින්දී කියලා කිව්වා. සර්වඥාන්සේ දැනගෙන ගිහිල්ලා වෝ පිටු පෙළපොනේ වාරේ එනකොට මොකද කියන්නේ? ඉතින් කියන්න විදිය දැන් මාස 3ක් ඒක ගාථා වගේක් කටපාඩම් කරගන්න බැන්න ඉතින් මම අයියා අපේම අයියා ආපන්තක හාමුදුරුවෝ මාව ගෙදර පලයන් කියලා එළියවයි. මේ පුතන් කිව්වා හොඳයි එහෙනම් මයි ගාවට එන්නේ කියලා ගිහිල්ලා රිදිකලක් අතර දීලා ආරජෝ වර්ණම් රජෝ වර්ණම් කියලා අතක කයින් දී කියවනේ ටික වේලාවක් ඇතුළත මේ පුද්ගලයා අභිඥා සහිත හරියත් භාවයටපත් වෙනවා. ඒ වගේම තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කාව හිටියා ගෝලේ බොහෝම පිං කියන බව දන්නවා සාරිපුත්තු ස්වාමීන් මාස 6ක්. උදේ හවස කමට හඳුන්නා. ඔව් සාරිපුත්තු ස්වාමීන් කවදාවත් කමට අල්ලන්නේ. ඊට පස්සේ කරපු දේ විවේක තියෙන වෙලාවක සර්වඥාන්ත ළඟට ගිහිල්ලා කිව්වා සවන්නාස මේ මගේ ළඟ පැවිදිච්ච කෝල නම ඌව උනන්දේ භාවනා කරන මා නුවාතරන් දේවල් කියලා දුන්නා හරියන්නේ නැහැ. පස්සේ සාරවත්යන් ටික හොඳ සාරිපුත්‍ර ගෝලයා කියලා ගිහලා එන හැන්දක් කරේ මේ පැත්තට එන්නකෝ කියලා. කියලා අර පුදුලේ දිහා බලපුවාම යාට දීලා දෙන කමටහන වැරදි. ඒ පුදුලට අසුබ කමටහන දීලා තියෙනවා. නමුත් ඒ පුදුලයා උතු ගාන ආත්ම ගාන ඒ රත්තරන් වල සුබ පැත්ත බල බල හිටපු මිනිස්සු කියන සාරවත්යන් ආසේ මිනිසාට වැරක් වගේ තනකමවල රත්තරන් නෙළුමක් තියෙන ඕක දිහා බලයින් ඉන්නවා. දීපු ගමන්ම හිත ඇල්ලුවා. තමන් දන්නේ අවුරුදු ගාණක් අවුරුදු ගාණක් නෙවෙයි ආත්ම ගාණක්. හතරම උපදානයි. ඉතින් උපදාපු නිරුමක් දැක්කට පස්සේ ඒක දිහා බලන ඉතින් මොනවාක්වත් නැහැ. හිත කොහොක්වත් නැතු ඒක පාට ඇදලා ගියා. ටික වේලාවක් යනකොට අර නිරුම ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිවී යන ස්වරූපේ දකින්න හරි ගස්සනකොට පස්සේ ඉතින් නොබෝ වේලාවකින් අනිත්‍ය ධර්මයේ තේරුණාට පස්සේ බණ ටිකක් කියව හන්දකොර වෙනකොට යාව රහත් කරවලා සාරිපුත්‍ර සාචාර්ය පස්සේ බාරදීලා කියනවා මෙන්න ශිෂ්‍යයි කියලා. මොන්නම කෙනෙක්වත් අතහරින්න සර්වඥ. ඒ නිසා සර්වඥ ගුණය කියනකොට ඒක පෙන්වලා දීලා තියෙනවා ඕනම කෙනෙකුගේ මානසිකත්වයේ තේරුම් අරගෙන ඒකට කලියුත් කිරීමේ ශක්තිය බුදුහාමුදුරන් කියනවා. කවදාකවත් මේ පුද්ගලයා දැන් මේ කෙලසිලා ඉන්නේ මේ පුද්ගලයා මට බැනලා ඉන්නේ මේ පුද්ගලයා සමණ්ඩම දේශ දීගෙන ඉන්නේ ඒ මොනම දෙයක් අසරුවචන ලක්ෂණ කෙලස් පමණයි වශයෙන් පමණයි ඉන්නේ හාර දෙයක් නැත්නම් එහෙම නැත්නම් කවදාකවත් අඟුලිමාල කෙනෙක් වගේ ළඟට යයිද පටාචාරා වගේ කෙනෙක් පිළිගනීද තමන්ගේ ධර්ම සභාවට එහෙම නැත්නම් තිසගතමිගේ බබා සනීප කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙයිද කවදාකවත් අපදාවක් ඇති වෙච්චලා දහතරින්නේ ඉතින් ඒක නිසා අපි කල්යාණ මිත්‍රෝෙන් කටයුතු කරනවා නම් අපි දැනගන්න ඕනේ අපි ළඟට කවුරු හරි එන්නේ බැරි කමතනේ. ඒකදී කරාරින් එක අපිත් හොඳ නැහැ. ඒ වගේම අපි ආශ්‍රය කරන්න ඕන පුළුවන් තරම් ඒ දැරිය හැකි. වටිනාකමක් ඇති කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ආශ්‍රය කරන්න ඕනේ. ඒ සඳහා මට නම් තියෙන දෙන පැහැදිලිවම Taman මේ ගුණ වර්ධනය කිරීම සඳහා කටයුතු කරනකොට විතරයි ඒ ගුණ ඇති කෙනා පේන්න පටන් අරගන්නේ. අර පප්පසෝහන්ති වගේ ඇසත් විඤ්ඤාණ තමයි අනික් ඇසත් පේන්නේ. ඒ ඇහැ තමන්ගේ ඇදිලා නැත්තම් කවුරු මොන જાවිදුවත් අපිට විශ්වසනීය භාවයක් එන්නේ නැහැ. ඒක නිසා ආපදාවකදී අතහරින්න ඇති ගතිය බොහෝම හොඳයි. ඒක මේ සාමාන්‍ය ආපදා කියන කියන්නේ වස්තු වේසන, ಜಾති වේසන වගේ නෙවෙයි. භාවනා කරනකොට එන දුෂ්කරතාවය. භාවනා කරනකොට විවිධාකාර ප්‍රශ්න එනවා. ඉතින් එනකොට සමහර ගුරුවරු පුදුම විදිහට මේ ශිෂ්‍යයන් විසෙයි මගාර්ම ගතියක් තියෙනවා. ඒ මොකද යා භාවනා කරලා මේවද වෙන්න පුළුවන් දේවල්ද නැති දේවල්ද කියලා දන්නේ නැති වෙච්චාම අසරණ වෙනවා. එහෙම අසරණ කරන්න නැතුව පුළුවන් තරම් අපි මේ කරන්නේ ධාර්මික වැඩක්. අපි මේ කරන්නේ ශාසනයේ ධර්ම ආරක්ෂාව තියෙන වැඩක්. නැවත නැවතත් හිතියොදල කරන්න ඒ පුත්‍රයාට හැම පැත්තෙම ශක්තිය දෙන්න පුළුවන්. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය, දීපේ ශක්තිය තමයි ළඟ තියෙනවා. එහෙම නැත්නම් මේ වෙන්නේ අමාරු වැටෙනවා. මොකද භාවනා කරන්න ගියාම සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරවලදී වැටෙනවා වගේ එහෙම නෙවෙයි වැටෙන්නේ. බුද්ධමාකාර වැටි වැටෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහට සමාධිය පිළිච්ච වෙලාවක විපස්සනා පිළිච්ච වෙලාවක සමාධි විපස්සනා හරිය වෙලාවක පුදුම බය පුදුම පහසුවක් වෙනවා. ආන්නේ වෙලාවේදී මඟ හරින්න නැතුව කර දෙන ගතිය, උර දෙන ගතිය එන්න නම් අනිවාර්යයෙන් ඒ ශිෂ්‍යයාට වැඩිය දක්ෂකමක් ගෝලයා ගාව තියෙන්න ඕනේ. සමා වෙන ගෝලයාට වැඩිය දක්ෂකමක් ශිෂ්‍යයා ගාව තියෙන්නේ. මේ ගුරුවරයා ගාව තියෙන්න ඕනේ. ආන්නේම නැතුනොත් අමාරලාට බය වෙලා තක්කමුක් වෙලා ගෝලෙ අතාරන දාන ගතියක් තියෙනවා. අන්නේම කරන්නේ නැති ගතියක් නම් තමයි අපි මිත්‍ය අඳුර ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි කීනේන නාතිමඤ්ඤති. ඒක ඒ ශිෂ්‍යයා භාවනාවට බැසට පස්සේ මට වස්තුවෙන් පිරිහෙනවා. ආබෙන් සත්කාරයෙන් පිරිහෙනවා. තමන්ගේ ලාභ සත්කාර වස්තු මතින් මේ ලෝක කෙනෙක් නම් එතකොට මගාරි. නමුත් ඒ පුද්ගලයා ක්ෂය භාවයට පත් වෙන පිළිුණ කප්පෙන් පත් වෙනා කියලා කවදාකවත් පුංචි කොල කලකන්නේ ගොඩක් වෙලාවට ඒක ඔය අනාගතයේදී සිටුතුමා පවා අන්තිමටම සර්වචනාචර කොච්චර හලකලා කියනවා කියනවනම් ආසන ශාලාවක් හදලා 2000ක් පණවල්ලට ආසනම තිබිලා තියෙන ඕනම සංඝයා ආසනමකට ඕනම වෙලාවක් ගියොත් උදේට ගියොත් කිල් දාන බෙදෙනවා දවල්ට ගියොත් දවල් දාන බෙදෙනවා හන්දාට ගියොත් කිලම්පස. ඊතර විදු ප්‍රධානියා ඉතර කරනවා. අන්තිම දානට වස්තු සේරම ඉවර වුණා. අන්තිම දීලා තියෙන හුණු සල් බතෙමුයි බතයි කාඩි හොද්දයි තමයි දාන දීලා තියෙන්නේ. දෙකට හාල් වෙච්ච බත් දෙකට වෙච්ච හාල් වලින් හතෝ බතයි කාඩි හොද්දයි ඒ ටිකට දීලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ దేవතාවෙක් ඒ මේ සිද්දු මාර්ගය තියෙන දැන් ඔච්චර බුද්ධ ධාතෙන්ට කියලා දැන් ඔක්කොම තියෙන සම්බතරි මේ ඉවරයි. දැන්වත් ඔන්න ඔක අතහැරලා දාන්න ඉන්නවා. ඔය හැමෝම කටේට. ඊට පස්සේ අනාථ පින්නික සිල්තුමා ඒ කතා කරන්නේ කවුද කියලා බලනකොට තමන්ගේම සිටු මාලිගාවේ දොරවල් කඩෝ ජීවිතපු දේවතාවෙක්. ඊට පස්සේ කියනවා මං වාගේ බුද්ධ ධම්ම සංඝ විශ්ේ සද්ධාව ඇති කෙනෙක්. මේ වගේ සත්‍තාවෙන් පිළියන්න කතා කරගො උඹට මිම්මනකට මේ විදිහට ඉනම් වෙන්නේ. වහාම තනක් හොයාගන්නේ කියලා. එතකොට තමයි දේවතාවට තේරුනේ සිරිතුමාගේ තැන නැතිවොත් ආයෙ ඉන්න තරක් නෑ. ඊට පස්සේ ශක්තිය වෙන්න ගන්න කියලා කියලා තියෙනවා. මේ මේ විචිසිද්ධියේ අනේ මෙන්න මේවයි මම මෙන්න මේ සිතුවලයා ගැන සන්තෝෂ වෙන්න හිතන්න මම මේ උපදේශයක් දුන්නා මේ ආගමික වැඩ නතර කරන්නයි කියලා. නමුත් සිතුවලයා මං කරේ ද්වේෂ වුණා මම බලනකොට ඒ අයත් තමයි සෝවන් වෙච්ච කෙනෙක් කිසි ඊට පස්සේ මට ඇතුලේ ඉන්න බෑ ඉන්න තරක් වල දෙන්නේ. ඊට පස්සේ ඒකල මට ඔක විශ්නාන්න බෑ බුදුහමෝ බාට යන්නේ. ඊට පස්සේ බුදු දානහාසේ කාට ගියාට පස්සේ කවලු දැනගෙන පුදුලෝ කවුද කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම ඊයත් මේ වස්තුව තිබුණට නැති වුණාට පිළිෙන જાතියක් නෙවෙයි. දැන් තමන්ට මොනවද කරන්න පුළුවන් උදව් ඒ පුද්ගලයාට කියන. ඊට පස්සේ ගොඩෝ මේ ආත්මයේ සිටුතුමා මේට ආත්ම හතකට විතර ඉස්සල්ලා. බලලකු නිදානයක් තියෙනවා. අයිතිකාරයට පවර්ලා නෙවෙයි නැතුනේ. ඒ නිසා ඒ නිදානෙ මතු කරලා තැනනම් මතු කරලා දෙන්නට. ඊට පස්සේ සර්වචනාදී අර දේවතාව යොදවලා තියෙනවා. ගිහිලා නිදන් වතුර පෙන්නලා තියලා ආයෙත් අනාථ පින්සිතුමා ධනවතෙක් වාටපත් කරනවා. අන්න ඒ වගේ ඒ වගේ වේලාවලදී බුදුචාන් වහන්සේ හරියට නිකන් මේ පුද්ගලිකව කටයුතු කරන කෙනෙක් වගේ. සෑම දෙයකදීම සලකලා උදව්පකාර කරන ගතිය ඇති කරලා කියලා කියනවා. ඉතින් ඒ නිසා බලනකොට මේක අපි සාකච්ඡා කරපු ගුණ හතේ අන්තිම කෙලවර දක්වම කිසිම තැනක අදපලුවක් නැතුව ඇති කරපු කෙනෙක් තමයි සරුවත් යනවා. නමුත් ඊට පස්සේ ඇති වෙච්ච සෑම අග්‍රස්ථාවක මහා ශ්‍රාවක මේ මහරහත් සෑම කෙනෙක්ම හැකිතා මේ බුදු ගුණ පුරුදු කරන්න පටන් ගත්තා. දුෂ්කර උදේ දෙන්න දුෂ්කර දාන දෙන්න දුෂ්කර දේ කරන්න දුෂ්කර දේ ඉවසන්න ඒ වගේම දුකේදී කරදරයකට අතනාරින්න කාටවත් අවමන් වෙන වෙලාවට තමන් එයාට ආරක්ෂාව සලසන්න තමන්ගේ රහස ඒ කරන්න අනුන්ගේ රහස් රකින්න මේ ටික නිසා ඒ දේවල් යම් කිසි කෙනෙක්ගේ තම තමන්ගේ సంతාන වල එකතු කරගත්තා නම් ඒ අත්තන්ට ඉතාමත් ප්‍රහසෙන් සීලය රකින්න පුළුවන් සමාධි භාවනා වෙනවා ප්‍රඥා භාවනාවක් වෙනවා ඒක හරියට Taman යන මේ කාම දුෂ්කර ආධ්‍යාත්මික ගමනේ හැරමිටියක් අතට අස්නා වගේ ඒ නිසා අත නෑර මෙවැනි මිත්‍යෙක් හම්බුනොත් ධිකයටම අනුගමනය කරන්න කියනවා මම බැලුවා කල්පනා කරලා බලලා මේ ගුණ හතම වගේ ගන්න පුළුවන් සතිය කියන චෛතසිකේ සතිය අපිට බුදුමාකාර දුෂ්කර දේවල් ලබා දෙනවා ඒ වගේම දුෂ්කර කෘත්‍යයන් අපට කරලා දෙනවා. ඒ වගේම තමයි තාමත් විශ්ීමේ ශක්තියක් තියෙනවා. සත්‍යචේති විපජීපිය අතහරින්නේ නැහැ. අපිට කවදාවත් ආමානයන් නින්දාවක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ වගේම හිලි කරන්න තියෙන සෑම දෙයක්ම හිලි කරලා දෙනවා අපිට. අපේ කොච්චර වැරදි දුන්නත් ඒක සැකීර්තන රකින්න. ඒ නිසා අවසාන නිවන දක්වා අපට සතිය යම් ආකාරයක උදව් කරනවාද ඒක තමයි ඇත්තටම අභ්‍යන්තර වශයෙන් අපට ඉන්න කල්යාණ මිත්‍යා. අන්නේ සතිය රකින්න නැත්නම් සතිය අකණ්ඩව රකින්න ඕනම කෙනෙක් හොයාගන්නයි අමාරු කිසිම සැකයක් නැතුව අපිට කල්යාණ මිත්‍යෙක් වශයෙන් ගන්න පුළුවන්. ඒක නිසා තමන් සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා නම් තමන්ට තේරෙයි මේ හත පුරාම මේ හත දිගේම ඉදිරියට යන ගමනක් යනවා. ඒක මේ සූත්‍රේවත් මේ තියෙන එකක් නෙවෙයි මට මගේ පුද්ගලික අදහසක් විදිහට මම කල්පනා කරලා ඉදිරිපත් කරන්නේ තමන්ට ලැබෙනවා නම් මෙවැනි මිත්‍රේ ඒකාන්තයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනුවට කටයුතු කරන්න කමක් නැහැ. නොලැබෙනවා නම් මේ සතිය ප්‍රමාදීව සතිය වර්ධනය කරනකොට මෙවැනි වැඩ කරන කල්යාණ මිත්‍ර සමාන දකින්නත් හම් වෙනවා. Taman ඇතුළෙන්වත් මේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කරුවචනාංශ අවසාන මොහොතේ පිරුණම් පාන වේලාවේදී සියලු ලෝක සත්‍යයන් විශේෂ පණිවිඩයක් කියලා පිරුණම් පෑවේ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාර. ඒක නිසා මෙතන ඉන්න ඔක්කොමලා මේ සතිය පිහිටීමේ සාප්‍රමාදයේ පිළිබඳ දැනට දැනුමක් ඇති කරගන්න තියෙනවා. ඒක ගන්න අභ්‍යන්තර මිත්‍රා විදියට. ඒ වගේම ඒ දේ කරන අනිකුත් සියලුම දේට වැඩිය ඒ දේ කරන කට්ටිය තුළ මේ ගුණ පහළ වෙන හැටි කල්පනා කරන්න ඒකට තමන්ගේ ජීවිත ආදර්ශය ඉදිරිපත් කරගන්න ඕනේ මේ ක්‍රමයෙන් තමයි සරුවචනාංශේ පහළට ගන්න ගඟක්ගේ ඉහළට පීනන පීර පුරුෂයෙක් වාගේ මේ සංසාර ගමනේ මේ කටයුතු කරේ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ අවුරුදු 2550ක් ඈත හිටියත් අපිට කොච්චරක් සජීවී විදිහට ඒ වාගේම මේ ඉස්සරහින් පස්සරහින් අපි ළඟ ඉන්නා වගේ ධර්මය අපට ලැබිලා තියෙනවද? ඒ නිසා අපි කොහොමද මේ ශාසනයට අපෙන් විරුද්ධ ඉවර කරන්නේ? මේ අවුරුදු 2550ක් මේක ගේනකොට මොන තරම් කල්යාණ මිත්‍ර පෙරහරක් අප කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරලා තියෙනද පුද්ගල වේදයක් හරකන්නේ නැසු මොන තරම් යුග මෙහෙවරක්ද මොන තරම් වගකීමක්ද අප ළඟ තියෙන්නේ? අපි හිතනවා නම් අපි දන් දෙන කට්ටිය කියලා. අපි දුෂ්කර දේවල් කරන කට්ටිය කියලා. අපිත් මේ ජීවසන පිරිසක් කියලා. එහෙනම් අපිත් රහත් රකින්නවා අපි අනුන් දෙක ප්‍රාදදා ගන්නවා කියලා. අපි හිතනවා නම් අනුන්ගේ දුකේදී අපි අනුන් ප්‍රහාණය කරන්නේ නැහැ. නිඳා කරන්නේ නැහැ කියලා ඔක්කොම තාම පුංචි කැපකිරීම පමණයි. මේ ධර්මයේ සඳහන් වෙන දේවල් දිහා බලනකොට අපිට තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. නමුත් විශාල ඉද සත්ව අතර මිනිස්සු අතර මේ වගේ පිරිසක් උනත් හොයා ගන්නවා කියන එක බොහෝම අමාරුයි. ඒ නිසා මේ පිරිසට පුද්ගලිකව කල්පනා කරන්න වෙනවා අප කරා මෙවැනි ධර්ම මෙවැනි කල්යාණ මිත්‍රෝ ලැබුණේ අපේම දක්ෂකම්. අපේම යම් කිසි මකන්න බැරි පිනක් නිසා. ඉතින් එහෙම වෙලත් අපි ඒක තව ඩිංගිත්තක් ඉදිරියට ගෙනියන්නේ නැතුව අපි මේ මිත්‍ර පරම්පරාව නිමි පරම්පරාව බවට පත් කරනවා. අපෙන් පස්සේ මේක නැතුව යනවා. එහෙමනම් මහා මහා නරක වැඩක් අපි කරන්නේ. එන්නේ එහෙම වෙන්න නොදී අපි ළඟට ගෙනල්ලා තිබ්බ මේ බර හරියට අර සිලේ දේශයක් කරනකොට අපි අපේ බැට් එක ආවට පස්සේ අපි ඒක තව ටිකක් ඉස්සරහට ගිහලා දෙන්නා වගේ මේ කරගෙන යන වැඩ පිළිවෙල තවත් ශ්‍රද්ධාවෙන් යුක්තව වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පෝෂණය කරලා මේ හැමිනීලා ආපු මුතු වලක් වගේ තියෙන මේ කල්යාණ මිත්‍ර පෙරහැරට අපටත් අපගේ අන්තිම මොහොතෙන් ඉස්සරලා සහ ජීවිත ජීවිත ආදර්ශයකින් සම්බන්ධ වෙලා ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් අමුතාන සේවය වශයෙන් අපි අපේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරගෙන මත්තර සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන අය වෙනුවෙන් අපේ ජීවිතේ පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරමු පිපිච්චි මලක් බුදුහාමුදුරන්ගේ දෙපාවල පූජා වෙන්න ප්‍රාර්ථනා කරන්න ASCII අපිට ලැබිච්ච මේ කල්යාණ මිත්‍ර සේවනයේද අපිට දෙන්න ලොකුම පූජාව තමයි අපි තුල කල්යාණ මිත්‍ර ගුණ වඩා ගන්න. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා දියුණු වේවා කියන අදහසින් අදට ජීවිත ධර්ම දේශනාව ඉතින් නැතර කරනවා. සනසීමටපත් වේවා කියන මතක්.